ගෞරවනීය යෝගාචර ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. අනිකුත් මේ නිවාසික උපාසක මහතුරු සම්බන්ධ කරගෙන අපි සතිපතා පවත්තන බ්‍රහස්පතින්ද පවත්තන ධර්ම දේශනාවටයි මේ ආරම්භයක් ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි මේ දේශනාව දේශනා මාලාවක් වශයෙන් පවත්වාගෙන යන එකක් බවත් අද අපි ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ මාලාවේ 33 වෙනි අංකයේ බවත් ජීපත් කරනකොට ඒක යුතුයකමක් වෙනවා මේ දේශනා මාලාවේ මුල තේමා මොකක්ද කියලා මතක් කරලා දෙන එක. අපි මේ දේශනා මාලාව සඳහා ඉස්සරහින් තියාගත්තේ එච්චරම දිග සූත්‍රයක් නෙවෙයි සාමාන්‍ය ප්‍රමාණයේ කිටි කියන්න පුළුවන් සූත්‍රයක් මේ ගිය සූත්‍රය. ඒ සූත්‍රයේ උදාන පාළියේ සඳහන් වෙනවා. ඒ සූත්‍රය මේ මාගේ යෙදিলা භාවනා කර නැත්තන්ට ගොඩක් කරුණු මතු කරලා දෙන්න මාතෘකා සපේනවා. හේතුව වෙලා තියෙන්නේ ඒ සරුවචන් වහන්සේ වැඩ ඉන්න කාලේ සරුවචන් වහන්සේත් සමගම උපස්ථානයේදී ගත කළ මේගිය ස්වාමීන් වහන්සේට වෙච්ච අකර්තව්‍යයක්. ඒ ස්වාමීන් වහන්සේට ඒ රමණීය පරිසරයක් දැකලා ඒ දැනට මේ සරුවචන් වහන්සේට කරන වත කරදරයක් වශයෙන් පෙනිලා ඒ වතෙන් නිදහස් වෙලා රමණීය පරිසරේ භාවනා කරන්නට නැත්තම් හොඳයි කියන විතර්කයේ පහළ වෙලා ඒක සරුවචනාංශයේ ඉදිරිපත් කරනවා. ඉතින් තුන් වරක්ම ප්‍රතික්ෂේප කරලත් අන්තිමට තමන්ගේ මහාන ධර්ම ශ්‍රම ධර්ම සම්පූර්ණ කිරීමට මේක අවශ්‍ය බවත් මේ වෙනකොට සරුවචන් වහන්සේ වෙනුවෙන් වතපිළිවෙත කරමින් තමන් ගත කරාට සරුවචන් වහන්සේ තමන්ගේ සාක්ෂාත් කිරීම බුදු වීමේ කෘත්‍ය කරලා නිම බවත් මේ ස්වාමීන් වහන්සේ කරුණ වශයෙන් ඉදිරිපත් කරන නිසා සරුවචන් වහන්සේ ඉතින් ශ්‍රමණ ධර්ම සම්පූර්ණ කරන්න කියනවනම් මම මොකද කියන්නේ කියලා යන්න දෙනවා ඉතින් ගියාට පස්සේ ස්වාමීන් වහන්සේට වෙන්නේ තිබුණටත් වැඩි කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියන හිත අවුල් කරන රාග හිතවිලි, ද්වේෂ හිතවිලි, මොහ හිතවිලි වලින් හිත සම්පූර්ණයෙන්ම රැක ගන්න බැරි තත්ත්වයටපත් වෙලා ඒ අමතරින් බලාපොරොත්තු වෙච්ච භාවනා ප්‍රගමණය කෝක වෙතත් මේ විදිහට හිටියොත් Taman කරගෙන යන මේ මහානකමවත් රැඳෙයිද රැකෙයිද කියා ගන්න තරමට මේ හිතවිලි වලින් ඝන බහල වෙලා හිතවිලි අවුල් වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ ඒ තරුවතනන්සේ වැඩ ඉන සමීපෙමයි චාලිය පබ්බතේ කිට්ටුවම තමයි මේ මේ කිමිකාල කියන නදී තීරයේ මේ රාමණීය භූමි භාගයේ පිහිටලා තිබුණේ. ඉතින් පස්සේ ශාන්සේ නැවතත් සරුවචනාංශය විතර පැමිණිලා මතක් කරනවා තමන් ගිය ගමනේ ඒ බලාපොරොත්තු වෙච්ච සාර්ථකත්වේ නැහැ. ඒ වෙනුවට හිතාපු නැති විදියට මේ කලින් නොතිබිච්ච විදියට හිත වියවුල් තත්වයකටපත් වෙච්ච බව. ඉතින් එතෙන්දී සර්වචනාතේ මතක් කරලා දෙනවා මේ භාවනා කෙරුවට මොකද මේ භාවනා කරන අතර තිබිය යුතු ඇවතුම් පැවතුම් සහ පරිසර සාධක නැත්නම් අනුග්‍රහ කළ යුතු කාරණා රාශියක් යෝගාවචරය දැනගන්න ඕනේ. ඒවා දැනගත්තේ නැත්නම් මේ භාවනා නිසින්ින්ද වැඩෙන්නේ නැහැ. ඒ වෙනුවට මේ වගේ අවුල් පාස එහෙම නැත්නම් පාරෙන් පිටපණිනව සිද්ධ වෙන්න පුළුවන් කියලා. ඉතින් යනුව සරුවචාන්සේ පෙන්ලා දෙන්නේ කරුණු පහක් මේ සූත්‍රයේ සඳහන් වෙනවා මේ කිය සූත්‍රයේ පළවෙනිම කාරණාව සඳහන් කරන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය. ඉතින් මේ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් තොර වෙලා නැත්නම් කල්යාණ මිත්‍ර ආශ්‍රයේ කරදරයක් ඒ අනුව ගත කිරීම වෙහෙසක් කියලා වැටහෙනවනම් ඊට පස්සේ තනියම විවේකීලා භාවනා කරන්න ඕන කියලා කියනවනම් ඒක හැමෝටම මේක හරියන්නේ නැහැ. විශේෂයෙන්ම යම් ප්‍රමාණයකට තමන්ගේ ඒ ඉන්ද්‍රිය ධර්ම ටික හිත භාවනා හිත වැඩෙන තාක් එහෙම කරන්න අමාරුයි. එහෙම වුණොත් සිද්ධ වුණොත් කරන්න දෙයක් නෑ. නමුත් තමන් හිතලා ඒ වැඩේ කරන්න එපා කියන වගේ පණිවිඩයක් මේකේ තියෙනවා. ඒ වගේම සරුවත් ඥාන සඳහන් කරනවා සීලය පිළිබඳව හොඳ දවසින් දවස දවසින් දවස ඒ සීලය අදි සීලයක් වඩටපත් වෙන විදිහට නිතර පරීක්ෂා කරලා බලලා පිරිසිදුව පවත්වාගෙන යන්න ඕනේ. ඒ පිරිසිදු බව නැති වුණොත් තමන්ට හිතන්න බෑ මේ භාවනා පරියන්කේට මේ සීලයේ අපිරිසිදුකම බලපාන හැටි. ආධ්‍යාත්මික බාහ්‍ය වස්තු වල පිරිසිදුකමක් තියෙන්න ඕනේ. එහෙම නොතිබුණොත් මේ භාවනාව හරියන්නේ. ඒක අවුල් පාස වෙනවා. ඉතින් එතකොට අපි රෑ දවල් නැතුව ටිකට භාවනා කරත් ඒ සුදුසු පරිසර හොයාගත්තත් ඒ සීලේ අඩුපාඩුකම වුණොත් ඉස්සරහට යන්න බෑ. තේරෙන්නේ නැහැ මොකද වෙන්නේ කියලා භාවනා ක්‍රමත් හරියන්න පුළුවන් ගුරුවරයාත් හරියන්න පුළුවන් තමන් ඇත්තටම යෙදිලා භාවනා කරනවා වෙන්න පුළුවන් ඉඳගෙන ඉන්න පැයේ නමුත් අනික් වැඩවලදී සීලය අඩුපාඩුනොත් ඒක අනුග්‍රහ කිරීමක් නෙමෙයි බාධාවක් වෙන්න පුළුවන් තුන්වෙනි කාරණාව තමයි දස කතාවල් මේ තේරුම් අරගන්න තියෙනවා අපිච්ච කතා සන්තුට්ටි කතා විරි ආරම්භ කතා, අසංසග්ග කතා, සීල කතා, සමාධි කතා, ප්‍රඥා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා කියලා ඒ ගත කරන ජීවිතය තුළ අනෙකුත් අල්ලාප සල්ලාප එහෙම නැත්තම් කියනවා නම් විශේෂයෙන්ම හිස් වචන දෙලීම් කරන්න ගියාම ඒකෙන් භාවනා කරන ඒ කලයුතු අපිච්ච කතා ආදී දස කතා වස්තු වෙනුවට මේ තිරස්චීන කතා කරන කෙනා විතරක් නෙවෙයි අකට හූමිටි දෙන එකනත් අමාරු වැඩක්. තේරෙන්නේ නැහැ. සමහරට මේ වැඩේ කරන්නේ වැඩි හිටියෙක් අතේ නම් භික්ෂුවක් අතේ නම් ඒකට අහුවෙන බාලයා එහෙම නැත්නම් ගිහියා ඒත් අමාරු වැඩක්. ඉතින් ඒක නිසා ඒ දස කතා වස්තු පිළිබඳව තේරුමක් තියෙන්න ඕන. කරනවා නම් කරන්ඩ ඒ අපිච්ච කතා ආදී දස කතාවල් පිළිබඳව එහෙම නැත්නම් අනික් කතා නොකර ඉන්න ඕන. ඒ වගේම විරි ආරම්භ කතා විදි ඒ වගේම ආරම්භ ආරද්ධ විරියක් තියෙන්න ඕන ඒක හතරවෙනි කාරණාවක් වශයෙන් වෙනම දක්වලා කියනවා. පස්වෙනි කාරණාවක් වශයෙන් ඒ ප්‍රඥාවක් තියෙන්න ඕන. ආනේ කරුණු පහ අවශ්‍යයි. අපි මේ වෙනකොට මේ 33 වෙනි දේශනේ ගාවට එනකොට වරින් වර කැඩීම් සිද්ධ වුණා මේ ගමන් සහ විවිධ භාවනා වැඩපිළිවෙල නිසා බාහිර කෙසේ නමුත් අපි මේ ඉන්නේ මේ දස කතා වස්තු වල ඥාන කතාවේ. ඉතින් ඒක විපස්සනා ඥාන කතාවක් තමයි එතන අදහස් කෙරෙන්නේ. මොකද ඊට කලින් සීල කතා සමාධි කතා සඳහන් වෙන නිසා. ඉතින් මේ විපස්සනා ඥාන පිළිබඳව මේ අපි ජීවත් වෙන යුගයේ සඳහන් වෙලා තියෙන නව මහ විසද්ද විදර්ශනා ඥාන සහ සෝලස විදර්ශනා ඥාන කියන විදිහට බෙදී විහිදී පැතිරී ගිය විපස්සනා ඥාන කතා ඉදිරිපත් කරගන්න අපි මේක අවස්ථාවක් කරගන්න. මේ විපස්සනා ඥාන කතා විශේෂයෙන්ම අපි රතවිනිත සූත්‍රයේ වාගේ සූත්‍ර පිටකයේ සඳහන් වෙන්නා වූ සත්‍ය විසුද්ධි ක්‍රමය ගැන බලනකොට ඒකේ සඳහන් වෙන්නේ සීල විසුද්ධි චිත්ත විසුද්ධි දෙක සීලය සහ සමාධිය සම්බන්ධ වෙනවා ditthi visuddhiyen ඉස්සරහා කොටස ditthi visuddhi කාංකා විතරණ විසුද්ධි මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධි පටිපදා ඥාන දර්ශන විසුද්ධි ඥාන දර්ශන විසුද්ධි කියන කොටස් මේකේ මේ ඥාන කතාවට වැටෙනවා ඉතින් අපි ඒ ටිකේ ඒ දිගේ විස්තර කරමින් ඇවිල්ලා අපි ඥාන ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේ කෙලවරයි මේ අතගාගෙන ඉන්නේ. ඒ නිසා තේරුම් ගන්න පුළුවන් කාට නමුත් අපි මේ දේශනා මාලාවක් වශයෙන් එකම පිරිස නැවත නැවත හමුවීමෙන් කරගෙන යෑමෙන් බලාපොරොත්තු වෙන අතුරු ඵලයක් වෙන ගැඹුරකට දේශනා මාලා මගේ යන්න පුළුවන් බව මේවට අහුම්කම් දෙනකොට තේරෙනවා. ඒ කියන්නේ අද ඉස්සල්ලාම ආපු කෙනෙකුට මේක එච්චරම ගෝචර වෙන්නේ නැතු වෙන්නා වාගේ වැටෙනවා. මොකද අර කලින් ඒ 32ක් තිබුණු කතා වලින් පසුබිම එහෙම නැත්නම් ඒ දක්වා අවශ්‍ය කරන Tamange භාවනාවේ අත්දැකීම් නැති වුණොත් මේක මේ අහසින් කඩාන වැටිච්ච එකක් වගේ තේරෙනවා. ඉතින් එහෙම නොතේරෙන්න බණ කියන එක දක්ෂකමක් තමයි. නමුත් අපි උත්සාහ කරමු මේ ලැබිච්ච පැයේ අද දවසට මාතෘකාව වෙන ඒ පටිසංකා ඥාන නැත්තම් පටි විපස්සනා ඥානය පිළිබඳව කතා කරන්නේ. ඉතින් මේ කලිමුත් මම මතක් කරා මේ ඥාන කොටස් සමහරට නව මහ විදර්ශනා විදියට මහා විදර්ශනා ඥාන නමයක් සමහරට 16 විදර්ශනා ඥාන විදියට ඉස්සර පස්සර කොටස් දාලා තව විස්තර කරලා 16ක් ආකාරයට කඩ කඩ කඩ කඩ පෙන්වන්නේ මේක ගැඹුරු නිසා තේරෙන්නේ නැති කෙනාට පුළුවන් තරම් ඒ දන්නා භාෂාවෙන් තේරුම් කර දීම සඳහා විස්තර ඉදිරිපත් කිරීමක් වශයෙන්. ඒකට අපි කියන්නේ විභජ්‍යවාදය කියලා තියෙන දේවල් තව තව විස්තර කරන එක. ඒ නිසා මේ පටිපදා ඥාන දර්ශන විසුද්ධියේ අවසානය සඳහන් කරන ඒ සංකාර උපේක්ඛා ඥානය තුනකට කඩලයි පටිච්චසමුදා මාර්ගය කියන පොත විස්තර කරන්නේ. ඒක ඒක තමයි අද දවසේ මාතෘකාව වශයෙන් තියාගත්තේ මුංචිතු කම්මිතා පටිසංකා සම්නිඨානා පඤ්ඤා සංඛාරුපෙක්කාසු ඥානං කියලා. ඉතින් ඒකෙන් අර මුංචිතු කම්්‍යතා කියන මේ සංසාරේ තියෙන දුක් වලින් මිදෙන්න ඕනේ මම ගැලවෙන්න ඕනේ කියලා කල්පනාවෙන් මිදීමේ කැමැත්ත මුංචිතු කම්්‍යතා අභිපසුගිය දේශනෙට ඉස්සරහින් තියාගත්තා. දවසේ මාතුකාවාසයි. ඒ කියන්නේ 32 වෙනි දේශනේ. අද අපිට තියෙන්නේ මේ පටිසංකා සම්නිඨානා කියන පද දෙකකින් සඳහන් වෙන මේ ඥාන කොටස් ගැන කතා කරන්න. මේ පටිසංඛා කියන වචනේ අපේ එදිනදා ජීවිතයේදීවත් පාලි භාෂාවේදීවත් නිතර භාවිතා වෙන වචනයක් නෙමෙයි. සම්නිඨානා කියන පදයට එහෙම සම්බන්ධ වෙන එකක් නෙවෙයි. නමුත් අපිට අද සිද්ධ වෙනවා අර ගිනාපු ඥාන પરම්පරාව දිගේ මේ පටිසංකා කියන්නේ මොකද්ද? සම්නිඨානා කියන්නේ මොකද්ද කියන එක තේරුම් අරගෙන ඒ තුලින් උංචිත කම්මිතා පාටිසංඛා සන්නිඨානා පඤ්ඤා කියන එකෙන් සඳහන් කරන්න විස්තර කරන බලාපොරොත්තු වෙන මේ සංඛාරෝපේක්ඛා ඥානෙ එලි දක්වා ගන්න. උපනංවා ගන්න. මුදුන්පත් කරවා ගන්න. ඉතින් මෙතන පටිසංඛාව කියන එක සංඛා කියන ಪದේ බොහෝ විට මේ ඥානයකට විපස්සනාවට සම්බන්ධ කරලා තමයි කතා කරන්නේ. ඉතින් ඒ නිසා මේකට පටිවිපස්සනා කියලා අපේ ආචාර්යවරු දක්වලා තියෙනවා නමක්. පටිසංඛා ඥානෙට පටිවිපස්සනා කියන. ඒකේ මේ ශාස්ත්‍රීය වශයෙන් වැදගත් නිසා ඒකට විවිධ නම් සඳහන් කරලා තියෙනවා ධම්ම නියාම කියලා. සම්මන්ත නියාමයේ කියලා. ඒ දැන් නම් භාවනාව නැත්නම් යෝගාවචරගේ හිත ඒ හරියටම මේ සම්මත වූ නියාමයකට ආය පස්සට තාම නෑ ඉෂ්චිරසාර වෙලා නමුත් ඕන තැනකින් වැටුනොත් නැගිට ගන්න පුළුවන් විදිහට න්‍යායකට එක ගොනුවකට පතයකට වැටිච්ච ගතියක් මේකේ පේන්න තියෙනවා. ඒ නිසා අනුලෝමිකං ඛණ්ඩින් කියලත් කියනවා අවසාන ශාන්තියට ශාන්තිපදෝ නිවනට අනුලෝම වෙලයි දැන් හිත පවතින. මෙතෙක් තිබුණේ ඒකේ අනිත් පැත්ත. භාවනා කරාට හිත තියෙන්නේ කාම ලෝකේ. හිත තියෙන්නේ මේ සක්කාය දිට්ඨිය. හිත තියෙන්නේ ආත්මය කියන දෘෂ්ටි. ඒකේ ඉඳගෙන බෙල්ල දික් කරලා බලනවා වගේ මේ ශාන්තිපදයේ දිහා එහෙම නැත්නම් සක්කාය දිට්ඨියෙන් තොර තත්වයක් දිහා අනාත්ම තත්වයක් දිහා බැලුවට දැන් මේ එළියේ ඉඳලා අර මෙතෙක් කල බලාගෙන ආපු මේ සක්කාය දිට්ඨිය දිහා අදාහගෙන ආපු ආත්ම දෘෂ්ටිය දිහා හිනහමුසුමුණින් බලන සකමුසු මේ මේ උපහාසාත්මකව බලන අවස්ථාව ඒ නිසා මේකට අනුලෝමක් හන්ති කියලා කියනවා. ශාන්තිය පැත්තේ ඉඳගෙනයි දැන් සංසාර දිහා බලන්නේ. Tamange තිබුණ මේ අඩුපාඩු නැත්තම් ඒ මේ ලෝභ දෝෂ මෝහ නිසා වෙච්ච කරපු විලෝප විලෝපන විකාර. වගේම තණ්හාමාන දිට්ඨි නිසා Taman මේ රංගපාපු රංගපෑම. මේ රංගපාමින් ඉන්න රංගපෑම. හොඳට තේරෙන්න පටන් අර ගන්නවා. ඒක නිසා උපහාසාත්මක ගතියක් වගේ තමයි පේන තියෙන්නේ අනුලෝමක්ඛන්තියට ගිහිල්ලා වැඩ කරනකොට. ඉතින් ඒ අනුලෝමක්ඛන්තිය නැත්නම් පටිවිපස්සනාවට යනකොට බාහිර දැක්ම නිරූපණය එහෙම වුණාට භාවනා කරන වෙලාවේදී පරියංකේදී ඒ යෝගාචරයට ඒදී වැටෙන්නේ අමුතු තාලයකට. අමුතු තාලයකට කියන්නේ අපිට දැන් මේ භාවනාව කියන වචනයේ අර්ථකතනය ගත්තොත් හිත තන වැඩි ගැනීම කියලානේ කියන්නේ. හිත වැඩිම කියන එක. අපි සීලයෙන් කාය වචන දෙක හික්මවාගෙන තන වඩා ගන්න හදනවා. කීකරු කර ගන්න හදනවා. නමුත් ඒකෙන් කවදාකවත් හිත යටින් තියෙන හිත තන වඩන්න අමාරුයි. සමාධියේදී අපි හිත මේ හිරිවට ගන්න. සිහි නැති කර ගන්නවා. ලේලා මේ ශල්‍යකාරයකට ගෙනලා ශල්‍ය කර්ම පටන් ගන්න ඉස්සෙල්ලා ලෙඩා නැත්තම් ඒ ඒ ලෙඩ පැත්ත හිරිවට ගන්නවා වගේ හිරිවට ගැනීම තමයි සමාධිය කරන්නේ. ඊට පස්සේ මේ ලෙඩේ රෝග ලක්ෂණය බලලා ඒ අමාරු කැලි අයින් කරලා කපල කොටල මහලා හරිගසන විපස්සනා උපරේෂම ශල්්‍ය කර්මය හිත හැදිල්ලක් විතරයි පෙන්වන්නේ. ඒ හිත හැදිල්ලේදී හිත කියලා කියන්නේ දැනට කුරුවල් වෙච්ච දැනට කෙලසිච්ච ධර්මතාවයක් ඒක අනුව තමයි අපි මේ ජීවිතය හොඳින් හෝ නරකින් ධාර්මිකව අධාර්මිකව සාධාරණව අසාධාරණව ගත කරන්නේ මේ ඒ හිතේ හැටියට තමයි. ඒ සාමාන්‍ය පෘථග්ජන හිත කියලා කියන්නේ කෙලෙස් බරිතයි කෙලෙස් වලින් ආවරණය වෙලයි තියෙන්නේ. ඉතින් ආවරණය වෙච්චි කෙලෙස් තරවිච්ච කච්චල් බැඳිච්ච මලකඩ කාච්ච මේ දේ බැලූ බැල්මට පේන්නේ මලකඩ ගොඩක් විදිහට. මේ තෙල් කුණු ගොඩක් විදිහට අත ගෑවොත් ගෑවෙන කොහොල්ල ගුලියක් විදිහටයි. නමුත් මේ බුදුරජාන් වහන්සේ එහෙමම තුච්ච කරලා පහත් කරලා කතා කරන්නේ උන්වහන්සේට සියල්ල දක්නා සියල්ල දන්නා ඥානෙ තියෙන උන්වහන්සේ මතක් කරනවා මේක ඇතුලේ තියෙන දඹරත්තරණක් වාගේ ඉතාමත්ව ප්‍රභාසර බුදු හිතක්. ඒක මේ පිට තට්ටුවක් ගෑවිලා තියෙන කොහොල්ල වගේ කුණු තෙල් වාගේ තෙල් කුණු වාගේ නැත්නම් මලකඩ කැවා වාගේ ඔන්න මලකඩ ඒ කුණු තෙල් කුණු ඒ කොහොල්ල තට්ටු අනුව තමයි අපි වෙනස් වෙන්නේ. මෙයා ස්ත්‍රියාවක්, මෙයා පුරුෂයෙක්, මෙයා කළුයි, මෙයා සුදුයි, මෙයා උස්මිටි, කන් මෙයා හොඳයි නරකයි කියලා ඔක්කොම වෙනස්කම් අපේ තියෙන්නේ අර පිට තියෙන තුනී කෙලෙස් තහඩුව මත. ඇතුළත තියෙන ප්‍රභාස්වර හිත, ආර්යහත් හිත, බුදු හිත, ආර්ය හිත. ඉතින් ඒක අපි අඳුරන්නේ අඳුර ගන්න බෑ මොකද හේතුව ඒක වතහාත් පසෙම අර කච්චල් තත්වෙන් බැඳිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒක අයිතිකාරයා වුණත් හිතන්නේ මේක මේ තෙල් කුණු ගොඩක් කිය. කොහොල්ල ගොඩක් කිය. ඇතුළත පේන හරියක් අත ගාපු හරියක් බැලු බැලු තැන ඒකමයි පේ. උදාහරණයක් වශයෙන් කියනවා අපේ ඇඟේ කොයි තැන හරි කැපුවත් ලේ එනකොට අපිට පේන්නේ මේක ලේ වලින් පිරිච්ච ශරීරයක් වගේ. අටි කොන ඒක ගෑවිලා තියෙන නිසා. ඒ වගේම පිට හැමේ කොයිතන අත ගෑවත් ඒ sannivedanයේ අත ගාපු බව දැනෙන නිසා අපිට හිතෙන්නේ ශරීරේ පුරාවට මේ අත ගාපුවාම අත ගෑවෙන බව ස්පර්ශය වැටහෙන එකක් කියලා. අර පිට තට්ටුවේ ඒක තමයි තියෙන්නේ. නමුත් ඇඟ ඇතුළේ ගොඩක් වැඩ යනවා. අපිට එහෙම අත ගාවට අහුවෙන්නේ නැති ඒවා. ඒ වගේ තමයි කැපුණාට ලේ ගියාට මේක ඇතුළේ ලේ විතරක් නෙවෙයි තියෙන්නේ. ඉතින් ඒ වගේ තමයි මේ කුණු වෙච්ච හිත කෙලසිච්ච හිත, පු탁ජන හිත වටේට තියෙන සුනී ආගන්තුක කෙලස් තට්ටුවෙන් තමයි මේ සේරම වැටිලා තියෙන්නේ. ඒ කෙලස් තට්ටුව අයින් කරලා බැලුවොත් හැම කෙනෙක්ම පුදුමාකාර බුදු වෙන්න තරම් වාසනාවක් ඇත්තා වූ මිනිස්සයෝ. නමුත් අපිට පේන්නේ නැහැ මේ පිට තියෙන කෙලස් තට්ටුව හරහා දකින්න අපිට පුළුවන් කමක් නැහැ ඥාන දර්ශනේ නැහැ. ඒක නිසා අයිතිකාරයත් එහෙමයි හිතන්නේ පිටකෙනෙන් බැලුවත් එහෙමයි හිතේ. නමුත් ඒක බුදුන්ට පේන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දකින්නේ මේ තියෙන කුණුටට්ටුව පිටට්ටුව නම් එක එකනා රණ්ඩු දබර කරගන්න මගේ මගේ කියා ගන්න. එහෙම නැත්නම් මගේ රුචිය මගේ මනාපේ මගේ පෞරුෂත්වය කියන උත්සාහ කරාට බොහෝම තුනී තට්ටුවක් ඇතුළත තියෙන විශාල ප්‍රභාස්වරයක් ආලෝකයක් කියලා මේ හිත හදන්න හදන කෙනත් ඉස්සල්ලාම හදන්න වෙන්නේ අර පිට තියෙන කුණු තට්ටුව තමයි. ඒක තමයි පේන්නේ. ඒ කුණු තට්ටුවේ තමයි මේ ශරීරයට ලොකු තනක් හම්බ වෙලා පෙනුමට ලොකු තනක් හම්බෙලා තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ අපි ඇහෙන් බලන රූප, කනෙන් අහන ශබ්ද, නාසයෙන් විඳින ගඳ, ඒ වගේම දිවෙන් විඳින රස, කයෙන් විඳින පහස මහා ලොකු දෙයක් වෙන විදිහට කියනවා මුළු ලෝකෙම එච්චරයි කියන මට්ටමටපත් වෙලා තියෙන මේ පිට තියෙන කුණු තට්ටුවර තමයි. නමුත් ඇතුලේ තියෙන ප්‍රභාස්වරයේට මෙව්වා එච්චර මහලු දෙයක් මේවා සේරම රැවටිල්ලට මායාවට මායමට හේතු වෙන කරුණු බවත් ඇතුළට කියලා ප්‍රභාෂරයේ පැත්තෙන් බලනකොට මේ කුණක් ගැන මේ කතා කරන්නේ. මේ තෙල් කුණක් ගැන කතා කරන්නේ. මේ කොහොල්ල කට්ටුවක් ගැන කතා කරන්නේ. මේ මල කඩක් ගැන කතා කරන්නේ. ඇතුළත නෙවෙයි කියලා ඒ හිතට අතර හිතෙන හදාන්න දෙයක්වත් නැහැ. ඇතුළේ තියෙන හිත ගත්තාම හදාන්න දෙයක්වත් නැහැ. ඉතින් අපි මේ පිට ඉඳලා පිට පිට තියෙන කුණු තට්ටුවේ ඉඳලා ලෝකේ දිහා බල තමන් දිහා බල කරන මේ බල්ලෝ උඩු පුරලන්නා වගේ සද්දත් ඇතුළට ගිහිලා බලනකොටත් මහලු කොහෙන්දක් තියෙනවා. ඉතින් භාවනාවේ පටන් ගන්න වෙන්නේ ਸਰවඥාන්සේ ඇතුළත ප්‍රභාෂර තියෙන බව දැනගත්තත් මේ කුණු තට්ටුවේ හැටියට තමයි. උන්වහන්සේ බොහෝමත්ම ප්‍රායෝගිකව කියනවා මේ කුණු තට්ටුව දිහා බලලා ඒකෙන් පටන් ගන්න. මේ කුණු තට්ටුව දිහා බලලා පටන් ගන්නකොට මේ කය තමයි ලොකු රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන බාහිර අරමුණු ටික තමයි මහා ලෝකෙට පේන්නේ. එහෙම බැරි නම් ඒව අතහැරියොත් ඇහැ කන දිව නාසය කය කියන කොටස් මහා ලෝකෙට පේනවා. නමුත් ඉන් ඇතුලෙන් තියෙන ඇහැට රූපයක් වටනකොට පහළ වෙන චක්කු විඥානේ ඇහැ කනට සාධ්‍යයක් ඇහෙනකොට වදිනකොට ආපాతගත වෙනකොට දැනෙන හෝත විඥානේ නාසයට ගඳක් දැනෙනකොට ඒ නාසයේ ගඳ දැනගන්නා රූප බලනවා නෙවෙයි ශබ්ද අහනවා නෙවෙයි ගඳ බලනවා කියලා දැනගන්නා වූ ගහන විඥානේ දිවට රසයක් එනකොට ජීවහා විඥානේ කාය විඥානේ කියන දේවල් අපිට කළු ලෑල්ලක ඇඳලා එහෙම නැත්නම් බෝතලයකට එවුවා ආසව කරලා පෙන්වන්න බෑ ඒකයි වැඩේ ඒකයි කරන්න ඕනේ නමුත් ඒක කරන්න වෙන්නේ අර බාහිර රූප බලලා භාවනා කරන්න වෙනවා ඇහැ බලලා භාවනා කරන්න සද්ද අහලා භාවනා කරනවා. කන බල්ලා භාවනා කරනවා. ඔය වගේ අර බාහිර ආයතන මේ රූපාකාරය තමයි භාවනා කරන්නේ. ඒ නිසා මේ පටිසංකා ඥානීය දක්වාම යෝගාවචරය එන්නේ රූප ධර්ම දිගේ. රූප ධර්ම ගෙවම් කරමින් ගෙවම් කරමින් සියුම් කරමින් සියුම් කරමින් ඉස්සල්ලාම ඒ රූප ධර්මයන්ගේ විචිත්‍රතාවය වෙන්කොට හඳුනා ගන්න ගතිය. මේවා පඨවි මේවා ආපෝ මේවා තේජෝ මේවා වායෝ කියලා මේ තද බල ගොරෝසු ගතිය එහෙම නැත්නම් උණුසුම් සිසිල් ගතිය මේ කම්පන චංචල ගතිය මේ වැగిරෙන පිටු කරන ගතිය කියලා අඳුර ගන්න. අඳුරන ඒව ඔක්කොම දකින දකිනදී ඒ අත්තාවෝ පටවියාපෝ තේජෝ කියන කොටස් දැක්කොත් දැක්කොත් පමණක් කියලා කියන්නේ නැත. දැක්කොත් පමණක් ඒව අතර විචිත්‍රතා නැත්නම් පච්චක ලක්ෂණ ස්වභාවික ලක්ෂණ ගොඩාක් තියෙනවා අරක මේක නෙවෙයි කියන. ඒක දැක්කොත් ඔක්කොම දැක්කට පස්සේ තේනවා ඒක මේක ඒක මේක නෙවෙයි කියන පටවියා කියන්නේ ආපෝ නෙවෙයි ආපෝ කියන්නේ තේජෝ නෙවෙයි කියලා වෙන්කොට දැනගන්න පුළුවන් ලක්ෂණයක් තිබුණාට එව්වා යටින් පටවියාපෝ තේජෝ කියන හතරටම පොදු ලක්ෂණක් තියෙන. ඒක දකින්නේ අර පච්චත්ත ලක්ෂණය වෙනස්කම් ටික දැක්කට පස්සේ. ආන්න ඒ නිසා භවනා කරනකොට කියනවා ඉදිරිපත් වෙන අරමුණේ පුළුවන් තරම් ඒ වෙනස්කම් පච්චත්ත ලක්ෂණ ස්වභාවික ලක්ෂණ භාව ස්වභාව පුළුවන් තරම් බලන්න. බල බල බල මේ භාජනේ ඉතිරෙන වෙලාවක් ආපුවම පේන්න පටන් ගන්නවා පටවි වල තින තදගත තදගතිය බැලුවත් මෙලෙක් ගතිය බැලුවත් ගොරෝසු ගතිය බැලුවත් සියුම් ගතිය බැලුවත් බර ගතිය බැලුවත් හැල්ලු ගතිය බැලුවත් අනිකුත් ධාතු වල තියෙන මේ උණුසුම් සිතිල් ආදී ගති බැලුවත් ඒ සෑම දෙයක්ම එකිනෙකට හාත්පසින්ම වෙනස් ලකුණු පෙන්වන බව හැබෑව. නමුත් ඒවට පොදු ලකුණක් තියෙනවා ඇති වෙලා නැති වෙලා යන ගතියක් තියෙනවා. අන්න ඒක දකින මොහොත දේවල් අතර වෙනස හොඳට දැකලා ඒ එක එකක් ස්වාධීනව ඇති වෙනවා ස්වාධීනව නැති වෙලා යනවා. උණුසුම් ගතියේ ස්වාධීන ඇතිවීම සහ නැතිවීම සීතලත් එක්ක කිසිම සම්බන්ධයක් සීතල තිබුණු තැනම උණුසුම ඇති වෙලා යන්න පුළුවන් කියලා බලනකොට ඉස්සල්ලාම යෝගාවචරය කාංකා විතරන විසුද්ධි හරියට එනකොට මේ ධාතුන් අතර සමතාවය දකින්න පටන් ගන්නවා. ඒ වුණත් තාමත් ඒක තල්ලු කරන්න ඉදිරියට යන්න ගුණයක් ඇති කර ගන්න විෂද භාවයක් පිරිසුදු භාවයක් ගන්න මතක් කරනවා පුළුවන් තරම් වෙනස්කම බල බල යන් කියලා. අන්තිමට දැක ගන්න බෑ. වෙනස්කම් දකින්න බෑ. නමුත් පොදු ලකුණු පේන්න පටන් මේක භාවනාවේ ලොකු පෙරලියක් පරිවර්තනයක් පරිණාමයක් සිද්ධ වෙනවා. ඊට පස්සේ යෝගාවචරය වෙනස් කන්දකින් උත්සාහ ගන්න උත්සාහය මේ අසාර්ථක ප්‍රයත්නයක් වෙනවා. ඉසකක් කොමකට යොමු කරනවා, කම්මැලි කරනවා, නිදිමත කරනවා, බහා එපා කරනවා. නමුත් යෝගාචරය දැනගන්නවා නම් මේ වෙලාවේදී ඒ වෙන් වෙන් කොට දැනගන්න පුළුවන් ලකුණු නැති බව හැබෑව නමුත් ඔක්කොටම පොදු ඇතිවීම නැතිවීම දෙකත් සතියත් සමාධියත් තියෙනවයි කියලා එතකොට හිතා ගන්න පුළුවන් මේක මේ භාවනාවේ දියුණුවක් එහෙම නැත්නම් පුරගමන ලක්ෂණයක් කියලා. ඒක ඇත්තටම යෝගාවචරයට නෙවෙයි වැදගත් වෙන්නේ මේ වගේ තැනක නම් ගුරුවරයාගේ වගකීමක් වෙනවා ඒක හරියට පෙන්ලා දෙන එක. ඉතින් ඒ නිසා මේ යෝගාවචරය Taman දකින්න දේවල් පිරිසිදුව ප්‍රකාශ කිරීම, කමඨාන් සුද්ධ කිරීම කරන්නේ නැතුව ඔතන කොච්චර කල් හිටියත් තනියෙන් භාවනා කරත් හරි පාරට නොවැටෙන්න නැත්නම් භාවනා පිළිබඳව ගුරුවරයා පිළිබඳව භාවනා ක්‍රමයේ පිළිබඳව සැක පහ නොවෙන්න ඕන තරම් ඉඩ තියෙනවා. නමුත් යම් කිසි වෙලාවක මේ sannivedanaye සිද්ධ වුණොත් ගුරුවරයා ඇතුව හෝ නැතුව හෝ මේ වගේ බණක් අහලා හෝ ධර්ම සාකච්ඡා කරලා හෝ එතකොට මේ යෝගාචර දැනගන්න මේ අරමුණු එකිනෙක වෙන්කොලා දැනගන්න බැරි ගතිය නොපෙනිය නොදෙනියාම නොපෙනියාම හැම වෙලාවෙදීම නරකක් නෙවෙයි හොඳ උණක් වෙන්න පුළුවන් ඒක හොඳ ලකුණක් වෙන්නත් පුළුවන් මොකද ඒ වෙනකොටත් සතිය පවතින සමාධිය පවතින දේවල් ඇති වී නැති වී යන කතිය. නැත්නම් හැම දෙයකම තියෙන ඇතිවීම නැතිවීම දෙක දකින්න පුළුවන් නම් ඒකෙන් අර එක එක දේවල තියෙන විචිත්‍ර ලක්ෂණ පච්චත්ත ලක්ෂණය මොහා වෙන්න ඉඩ තියෙනවා. මොහා කරගෙනමයි සමතාවේ මතුවේ. පච්චත්ත ලක්ෂණය මොහා කරගෙනමයි ස්වභාවික ලක්ෂණය මොහා කරගෙනමයි අකට විකට කරගෙනමයි මේ පොදු ලක්ෂණ මතුවේ. ඉතින් යෝගාවචරයක දැනගත්තේ නැත්නම් මේකට සාප කරනවා. මේකට කම්මැලි වෙනවා. මේකට නිදා ගන්න. මේක කියන්න දන්නෙත් නැහැ. මේක පිළිබඳව ආනන්දර කිරීමක් කරනවා. අරමුණත් පැත්තකට දානවා. අපි හිත මෙහෙම කෙරුවේ නැහැ කියලා. ඊට පස්සේ යෝගාවචර ඉස්සරහට ගිහිල්ලා දැනගත්තොත් මේ දැන් හරි දැන් මට දේවල් වල පඨවි ආපෝ තේජෝ කියන රූප ධර්ම වල අතරමැද වෙනස්කම් පේනා වගේම සෑම දෙයකටම පොදු ඒ ඇතිවීම නැතිවීම පේනවා. ඒක සාමාන්‍ය දුක් දෙන වැඩක්. අනිත්‍ය දැකීම දුකක්. ඒක ਸਰවචනන්ත ප්‍රකාශ කරන්නේ යමක් අනිත්‍ය නම් ඒකට තමයි දුක කියන්නේ. ආර්ය විනී දුක කියන්නේ. ඉතින් යෝගාවචරය ඒක තමන්ගේ දුකට ගන්න. ඒක ලෙවල හේතු කරනවා ඒක මේ ඍතු ගුණය හොඳ නැහැ. ආහාර හොඳ නැහැ. මේ ගුරුවරයා හොඳ නැහැ. මේ භාවනා ක්‍රමය හොඳ නැහැ කියලා අර තිබුණු ක්‍රමේ පරණ ක්‍රමේ හැටියට අනුන්ගේ මේ කුණු මල්ල එල්ලන්න හදනවා. නමුත් දක්ෂ යෝගාවචර දැනගන්න මේ භාවනාවෙන් සිද්ධ වෙන දෙයක් මේ අනිත්‍යයි දකින්නේ ඒ දැකීම දුක් කෙලවනවා. Taman කැමති උනත් අකමැතිව. අන්න ඒක දුකත් දැක ගන්න අසලුව කියන්නේ අනිත්‍ය කියන සන්තතිය දිගට අතරක් නොතබා පෙරලෙමින් යන ගතිය විපරිණාමයට යන ගතිය බලා සිටීම දුකක් අර වගේ දේවල් වල විචිත්‍රතාවය පේන්නේ පෞද්ගලික ලක්ෂණ පේන්නේ පච්චත්ත ලක්ෂණ. ඒ වෙනුවට මේ දුක බව, වෙහෙස කර බව, කම්මැලි කර බව, එපා කරන ගතිය දකින්න එක හරි දේ. ඒ ඒ රහ තමයි මේ ගඟති ගිහිලට පින්නවා කියන්නේ මේකටයි. බුදුහාමුදුර කිව්වේ මේකයි. කාම ලෝකේ ඉඳගෙන කරන්න බැරි මේකයි. ඒ මේ කැලේට එන්නේ මේකටයි. ඒකයි මේ අනික් වැඩ සියල්ල බහා තබලා මේකටම හිතුව දාන ඉන්නේ කියලා යම් වෙලාවක යෝගාචරණ මේක පෙළ ගැහුනොත් විශාල ප්‍රීතියක් පාන විචාර නිරාමිෂ ප්‍රීති පහළ වෙනවා. සුඛ පාල වෙනවා. හොඳ සතිය දියුණු වෙනවා. සද්ධාව වැඩෙනවා. අමුතු පණක් ගහලා එනවා. ඊට පස්සේ යෝගාචරය ඉතින් අන්‍යාවා වාගේ කෑ ගන්න පටන් දැන් නම් ඉතින් මගේ වැඩ හරි කියලා සමහරු ඕනාට වැඩිය අදි탁ෂිරෝටත් යනවා. එතෙන්දිත් යෝගාවචරය මේ මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය හැටියට මේ උපක්ලේශ රාශියක් පහළ වුණේ මේ ආයිෂර වෙලා ඔච්චර වෙලා බෑ කිය කිය නෑ කිය කිය වැටි වැටි නිදි කිර කිර හිටියා. දැන් අන් ආපු වස්සෙක් වාගේ ඒ යන යන තන අනින්න පටන් ගන්නවා. ඒකත් නතර කරගත්තට පස්සේ තමයි යෝගාවචර පහර තේරුම් ගන්න. පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන එක තේරුම් ගන්න. මෙන්න මේ පටිපදා ඥාන දර්ශන විසුද්ධියේදී තමයි අපි මේ කියන්නේ පරිසංකා ඥාණයට නැත්තම් මේ පටි විපස්සනාවට එහෙම නැත්තම් සම්මත නියාමයට සම්මත නියාමං ඔක්කමති කියලා තියෙනවා අනුලෝමකන්තිං පටිලබති කියලා. එතෙන්ද යනකොට වෙන්නේ මේ රූප ධර්මයාගේ හොල්මන් තුලින් නාම ධර්මය අපි දැනගන්න හදන හිත ඕන්න පේන්න පටන් ගන්නවා. මේ ඉස්සල්ලාම් පේන්න පටන් ගන්න තැන නෙවෙයි. නමුත් මුන්ටට කඳ මැදින් අල්ලා ගත්තා වගේ මුන්ටටම අල්ලා ගන්න පුළුවන් වෙලා තමයි පටිවිපස්සන අවස්ථාව. ඒක නිසා මේ පටිවිපස්සනා නැත්නම් අනුලෝමක් කන්තිය කියන එකට එනකොට ඒ යෝගාවචර තියෙනවා මේ රූප ධර්මයක අපි හිතමු උණුසුම් ගතිය ඇති වුණා. ඒ උණුසුම් ගතිය ඇති වෙනවත් එක්කම යෝගාවචරගේ අර කලින් මේ පැටලෙවි වෙවි හදාගත් එක අනුව හිතම කියන ඕක උණුසුම් වුණාට ඕක තව ටිකක නැති වෙනවා. හරි. ඔන්න එතකොට මේක නැති වෙලා ඒක උණුසුම වැඩි වුණා. එහෙම නැත්නම් සීචලසකට හැරුණා. එහෙම නැත්නම් වේදනාවක් වෙන ওই වේදනාවට ওই ටිකම තමයි. ඕක ඒක සැපකට හැරෙනවා නැත්නම් දුකකට හැරෙනවා. ආන්නේ දේ වුණාට පස්සේ ඒ යෝගාවචරයා මේ ඒ සැප දුකකටපත් වෙන සැප දුක කියන අපි පැත්තකට උණුසුම සිසිලක බාටපත් වෙන නැත්නම් රූප ධර්මයාගේ මේ වෙනස දකින හිතත් මේ චිත්තක්ෂණ තුයේ තුලම ඇතිවීමෙන් නැතිවීම යනවා කියලා දකින අරමුණු විතරක් නෙවෙයි අරමුණ අරමුණු කරගන්නා වූ හිතත් ශීඝ්‍රයෙන් ඇති වී නැති වෙන බව දැනගන්න. ඒකට කියනවා ඥාතංච ඥානංච උභෝපි විපස්සතිය. නමුත් යෝගාවචරයට බයක් ඇති වෙන්නේ නැහැ. මොකද ඒ තරම්ම රූප ධර්මයාගේ මේ චපලකම ඒ කියන්නේ ක්‍රමයකට පවතින නැති ගතිය විපරිණාමයේ හොඳට දැකලා දැකලා දැකලා දැකලා පුරුද්දෙච්ච කරන යෝගාවචරයට තේරෙනවා මේ භාවනා කරන හිතත් වෙනස් වෙමින් පවතින. ඒ පටිවිපස්සනාව සිදු වෙනකොට ඒ යෝගාවචරයට මොකද්ද විශ්වාස කළ හැක්කේ? එහෙම නැත්නම් මේ පේන තන්නේ කරම මනෝ විකාරයක්ද? එහෙම නැත්නම් මේ හීනෙකද? එහෙම නැත්නම් තමයි සම්පූර්ණ මුලේ නරක වෙලා. මේ ඕනම දෙයක් වෙන්න. මොකද මේ පදනම වැඩේ වැඩේ සම්පූර්ණ සිටින මනෝමය ලෝකය, මනෝ පුබ්බංගම වූ ලෝකය, මනෝ ශ්‍රේෂ්ඨ වූ මනස ඒකත් මේත්‍රි වෙනස් වෙනවා කියන එක දරනවා කියන එක දැනගන්නවා කියන එක. එහෙම නැත්නම් ඒක ඥානයකට හරව ගන්නවා කියන එක ඔය පොතකින් පතකින්වත් එහෙම නැත්නම් වෙන ආශිර්වාදයකින්වත් ගුරුවරයා දැනගෙන හිටිය පමණටවත් පින් කරපමණකටවත් භාවනා කළ ප්‍රමාණයටවත් නම් හරියන්නේ නැහැ. අර කලින්ම රූප ධර්මයාගේ වෙනස්කම් දැකලා වෙන් වෙන් වශයෙන් නාම රූප ධර්ම දැක ගන්න පුළුවන්කම හොඳයි. ඊටත් වැඩිය ඒ හරහා ඒ දැක්වේ දේවල් වෙන් වෙන් වශයෙන් දකින්න නම් ඒවා වෙනස් වෙවි වෙනස් වෙවි අනිත් ඒවාට ඉඩ දෙවි දෙදී නැති වෙලා යන්න එපායි. අන්නේ ඇති වී නැති වී යන ගතිය අත්දක ගන්න පුළුවන් නම් එහෙම නැත්නම් විපරිණාමයක් දක ගන්න පුළුවන් නම් ඒ දේ දැකගෙන මේ සත්‍ය කඩා ගන්න තු ඉන්න පුළුවන්. සමාධිය කඩා ගන්න තු ඉන්න පුළුවන්. ඉරියව්ව කඩා ගන්න තු ඉන්න පුළුවන්. හිත වට ගන්න තු ඉන්න පුළුවන්. ඒක ලොකු ලොකු ජයග්‍රහණයක් වෙනවා යෝග ජීවිතේ. ඊට පස්සේ ඒ ගිහිල්ල ඉවරලා හරි දැන් හරි කිව්වට පස්සේ ඔන්න සතුට සතුට ප්‍රීතිය ප්‍රමෝදය අනිකුත් ධර්ම පහළලා එනකොට එතනදිත් හිත වට ගන්න නැතුව දැම්මම රහත් වුණා දැම්මම සෝවාන් වුණා කියලා අනුන්ට බණ කියන්නේ යන්නේ නැතුව මධ්‍යමාවතේ යනවයි කියලා කියන්නේ මෙන්න මේ කීඩියට මේවා දකින හිතත් ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා වෙනස් වෙන බව දැක්කත්තට හිත කලකොල කරගන්න ඕනේ නැහැ. හීනයක්ද කියලා හිතන්න ඕනේ නැහැ. ඒ ඔළුව නරක් වෙලාද කියලා හිතන්න ඕනේ මොකද ඒක දක්වාම අර ආස්වාස් ප්‍රසවාසී පිම්බීම හැකිනි වගේ පටන් ගත්ත භාවනා පටන් ගත්ත තැන තිබුණු සතිය මෙතන දක්වාම එක දිගටම අඛණ්ඩව ආවන යෝගාචරයට ඒක දිගේම දැනගන්න පුළුවන් මම පටලවිලා නැහැ කලකොල වෙලා නැහැ ගමේ ඉඳලා කැළිය මැදට යන මිනිහා දකින්න දකින්න මගට හම්බෙන ගහේ ගහට කොට කොට කොටකට යනවා නම් කැළිය මැදට ගියාට පස්සේ කලකොල වෙන්න දෙයක් නැහැ එයා දන්නවා අන්තිමට කොටපු ගහ දැක්කනම් එයා දන්නවා ඒක දිගේ ආපහු ගමට යන්න පුළුවන්. ඒ වගේ තමයි කාන්තාරයක් මැද නොදන්නා ගමනක් යන යල් සාතු නායකයා නිතරම උතුරුතරුව බල බල යනවනම් එයා දන්නවා පටලැවුනොත් දැන් යන්න හදන්නේ කොයි දිශාටද කියලා එයා ගුරු પરම්පරාවෙන් දන්නවා. වැරදුනොත් අපව වෙන්න ඕන කොයි පාරද කියලා දන්නවා. එහෙනම් මොහොත මැදට ගිය මනුස්සයා තරු ලකුණු දන්නවනම් ගොඩබිම කොහෙද තේරුම් ගන්න. ආන්න ඒ නිසා මේ එතෙන් එනකොට යෝගාචර උදව් කරන්නේ තමන්ගේම සතියමයි. තමන්ගේම සමාධියයි. තමන් වරද්දාගත්ත ටිකමයි. අතරමඟ වැරදින්න වරදින්න යාට ආපහු එන ගමන හරි ලේසි. එක සැරේම කෙලින්ම පළවෙනි දවසේම ගියා නම් තමයි ඔය කලකොල භාවය හීනයක්ද කියලා සැකේ එනනම් ඔළුවන රක්කලාත් කියන සැකේ ඇති වෙන්නේ. නමුත් මේ தත්ත්වය තියෙද්දි කියන්නේ මේවැනි බොහොම අනිශ්චිතතාවයක් තියේදී යෝගාචරය ඉතාම වැදගත් වෙන්නේ. මොකද්ද? මේ අඛණ්ඩ සති ධාරාව තමයි අඛණ්ඩ සමාධි ධාරාව තමයි. මුත් ඒකට මේ සීලෙ පුදුම විදිහට බලපාන. යම් විදිහකට මේ අතරමඟදී සීල සිල්පදයක් කඩලා එක පිළියම් කරගන්න නැතුව සැක පහළ වෙන්න ගත්තොත් අර සති සමාධියත් නැහැ. මේ ඇතින සෑම ඥානයකදීම ලෝක යෝගාවචරය අලු ගොඩක් උඩ දැම්මා වාගේ මොනවා වුණාද කියලා ගන්න බැරි විචිත්‍රත්වයකටපත් වෙනවා. එනිසා මෙතෙන්ට යන්න හොඳ පිං ඇති. දවසින් දවස දවසින් දවස සීලය, විනය, වතපිළිවෙත සාරු කෙනෙකුට තමයි. ඒ වගේම යම් කිසි කෙනෙකුගේ මානසික අසහනයක් එම තියෙනවා. දැඩි මේ අත්කිලමතාන යෝගයක්, දැඩි කාමසු කල්ලිකාණ යෝගයක්, හීනමානයක්, උද්දච්චකමක් මේ අදිමානයක් මෙතනදී ලෙඩ රෝග වැඩි වෙනවා. ඒ මොකද ඒ අඩියට අත දාන වෙලාව. ඉතින් මේක අර ලෙඩේ පිළියම් කරගෙන පිටින් අත ගන්න ජීවත් වෙ නැත්තන්ට මේක හරි බයයි. බටහිර මුළු ලෝකෙම මෙතෙන්ට එනකොට ඉතින් මානසික වෛද්‍යවරු හම්බෙනවා. මට කිසි දෙයක පදනමක් නැහැ. මට මේ කිසි දෙයක රසයක් එන්නේ නැහැ. ගෙවල් දොරවල් තඩදබර මට කිසි ප්‍රගමනයක් ප්‍රගතියක් කරන්න හිතෙන්නේ නැහැ. ඒ මොකද මේ හැම දෙයක්ම බිඩි බිඩි යනවා කියන එක කියවෙන්නේ නැහැ. ඉතින් මේ මානසික වෛද්‍යවරුත් මේක දෙයයන්ාංශේ මාපු දෙය. ඒ නිසා මොකක් හරි දේව සාපයක් වෙන්න ඇති කියලා ආයෙසරයක් දෙයයන්ාංශේ කාට පිටක් කරනවා. ආයෙසරයක් අර කැඩිච්ච සක්කාය දිට්ඨිය පිළියම් කරලා දෙනවා. කැඩිච්ච පැලිර ගිය ආත්මය ආයෙ පිළියම් කරලා දෙලා කියන එන හොඳ බබා වගේ ගෙදර කියලා පරණ පුරුදු මොඩකම් ටික කරගෙන ඉඳී කියලා. ඉතින් ආයෙ මොඩකම් කරනකොට ආයෙ අරකම වෙනවා. මේ බුදුරජාණන් වහන්සේ විතරයි කියන්නේ මේක මේ ණයට ගත්ත සෙම්බුවක් වාගේ උකහට ගත්ත පටරෙද්දක් වාගේ මේ ආත්ම සංඥා කියලා කියන්නේ බොරුවක්. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ බොරුවක්. ඔන්නෝ දැන් පේනවනේ මේ මෙවුවා තේරුම් කරගන්නේ නාම ධර්මයක් කැඩි කැඩිය. රූප ධර්මත් කැඩි කැඩිය යනවා කියලා. ඒතකොට යෝගාවචරයට ඇත්තටම කලකිරිච්ච ස්වභාවයක් බලාපොරොත්තු වෙන්න බැරි ගතියක් අනිශ්චිතතාවයක් මතුවෙනවා. නමුත් එයා ඒ යෝගාවචරයා ඒක ගුරුවරයාගේ දෝෂයක්, භාවනා ක්‍රමයේ දෝෂයක්, gedara manussයන්ගේ දෝෂයක් නෙමෙයි දකින්නේ. මෙතෙක් කල මේ අල්ලාගෙන හිටියේ ස්ථිරයි සාරයි කියලා මේ හෙල්ලෙන කුඤ්ඤ ටිකක්. ඒ සෑම කුණ්‍යක් ගලවගෙන තමයි වැටෙන්නේ. තමන්ගේ සක්කාය දිට්ඨිය තමන්ගේ ආත්මේ කඩා වැටෙනවා නම් ඒක මතින් හැදිච්ච මේ සේරම දේවල් කඩා වැටෙනවා කියලා අහන්න දෙයක් නැහැ. අන්නේ කඩා වැටීමට නොබියව පහ බහන මේ මූණ දීම තමයි ප්‍රඥාවක් පාඩපත් වෙන්නේ. පටිසංකානුපස්සනා ඥාන. ඉතින් පටිසංකාව අනුව බලන ඥානය පහළ වෙන්නේ ඔන්න ඔතන. ඉතින් උඟ දෙනෙක් ඒක අනුව බලන්න කැමති නැහැ. එදාට පස්සට කරනවා. එහෙම නැත්නම් ඒ වෙනකොට මතුවෙන රෝග ලක්ෂණ විදකම් කරන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා කලින් මේ මේ දේවල් ටික ටික ටික ටික අත්දැකීම් මෙතෙන්ට යන කෙනාට නම් තේරෙන්න පටන් ගන්නවා මේකට තමයි මම මේ මීට කලින් අර විවිධ මට්ටම් වලදී මේ බය අනිශ්චිතතාවය නොදන්නා දෙයට ඉදිරිපත් වෙන ගතිය වීරත්වය පුරුදු කරගෙන ආවේ කියලා මේ පරිසංකා ඥානය කියලා කියන්නේ පුදුම අර ඉස්සරහා මේ යන පාරේ මීදුමක් නැති ඈත පේන තැනකට පාර පේන තත්ත්වයටපත් වුණා වගේ අර මීදුම් වගේ තිබුණ දේවල් මේ ඔක්කොම දුරවන් වෙන තාක්ක. ඉතින් ඒක මේ ටිකක් විස්තර කරන්න දෝ මේ මහසි සායදෝ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා අර මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට කලින් යෝගාචර අවහිරත අපහසුතා නිසා භාවනාව පකල කිරවගන්න. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය පටන් ගන්නකොට පහසුකම් වගේක් ලැබිලා සැප එළවලා ප්‍රීතිය පහළ වෙලා ආලෝක පහළ ඒක අනාගන්න. ඒ දෙක ඉක්මවලා ගියාට පස්සේ යෝගාවචරයට කලෙයක් එනවා. ඕවා නිකම් මේ මායාවල් විතරයි. නිකම් මේ මායන් විතරයි. ඕක නෙවෙයි සතිය පවත්තන්න මූල කර්මත්තා. නෑ කියන්නේ යන්න එපා තියෙනවායි කියන්නේ. එතකොට පටලවෙන්නේ. මඩ තියෙන කලයකට ඉංගිනේටයක් දාපුවාම ඒ මඩ වතුර වල තියෙන මඩ කලල් ටික සේරම අර ඉංගිනේටයට උරා ගන්නවා වගේ වතුර ටික පිරිසුදු වෙනවා වගේ ඕන්න මග්ගා මග්ග ඥාන දර්ශන පිරිසුදු ලොකු කලෙලියක් වෙනවා. ඊට පස්සේ දැන් මෙතෙන්ට එනකොටත් යෝගාවචරයා මේ මෙනෙහි කරන හිත කැඩි කැඩි යනකම බිඳි බිඳි යන ගතිය. සමහර ලාට නිදාගන්න ගියාට නිින්ද යන්නේ නැහැ. නිින්දට ගිය වෙලාවේ මේකමයි මතුවේ. දිගට මානසිකාරය යනවා. මොන දේ කරන්න ගියත් මානසිකාරයට එනවා. ඒ මානසිකාරය හරියනකොට වෙන්නේ ඔක්කොගෙම තියෙන කාලකන්නිකම. ඔක්කොගෙම තියෙන බැගෑ ගතිය. ඔක්කොගෙම තියෙන අසරණ ගතිය. ඉති යෝගාවචරයට වෙන්නේ මේ මහ විශාල වැහි බීරමක් ඇවිල්ලා තියෙනවා වගේ මහා කම්මැලිකමක් තමයි කම්මැලි කියන්නේ බලාපොරොත්තු සූම් කරන ගතිය. මේ ආත්ම දෘෂ්ටි කියන එක කඩලා යන්න කිට්ටුයි. තමගේ රුචි අරුචිකම් කියලා කියන්නේ හුදු හීනයක්. මේ රුචි අරුචිකම් තෝරන්න යන්න යන්න තෘෂ්ණාවමයි. එන දෙයට මුණ දෙන්න කවදාකවත් හම්බ වෙන්නේ මේ රුචි අරුචිකම් අපි හිතන්නේ රුචි අරුචිකම් සාක්ෂාත් කරගන්න පුළුවන්කම පොහසත්කමක් කියලා මෙතෙන්ට යනකොට තේනවා. ඒ වගේ හීනයක්, ඒ වගේ බොරුවක්, ඒ වගේ තවත් මායමක් ලෝකේ ඇත්තේ නැහැ කියලා ඒක සීරම පාවා දෙන්න යනකොට අර ඇල්ලේ පොළ කුමාරියාමිට මද්දුම් බණ්ඩත් කැපුවා ලොකු බණ්ඩත් කැපුවා පොඩි දරුවත් පණේ දාලා කෙටුවා තව පොඩකින් තමනුත් ඇලේ මේකේ දාලා ගිල්ලනවා වගේ තේරෙන්න පටන් ගන්නවා මේක රාජ නියෝගේ නම් ඉතින් ඕක කොච්චර තමයි අඬා වැටෙන්න නම් පුළුවන් අඬා වැටෙනවා ලෝකයක් අඬා වැටෙනවා මේක තමයි ස්වභාවය ඉතින් ඕක නොදැන තමයි මෙතෙක් කල් මැරුණේ ඒ නිසා අපි හිතනවා මේක රජුරුවන්ගේ දෝෂේ කාගේරි දෝෂ නමුත් මේක නම් ඉරණම. ආනේක පිළිගන්න කොච්චර ලොකු මේ සද්ධාාවක්. බුදුහාමුදුරුව කියන මේ uppādō bhayanti භයතුපට්ඨානේ ඥාන. අනුප්පාදෝ නිබ්බානಂತಿ සම්තිපදේ ඥාන. උපාදේ නම් ඉපදිනා නම් උපදින දුකක්මයි නොයිපද වීම තමයි සැප. ඒ වගේම ලෙඩවීම දුකක් ලෙඩ නොවීම සුඛයක් මරණය දුකක් මරණයටපත් නොවීම සුඛයක් ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව සේරගෙම තියෙන්නේ උපදින හරියක් දුක කියලා මෙවුවා නොයිපදී පවතින එක තමයි සැප කියලා අනුපාදේ පිළිබඳව මේ ඉස්සල්ලාම අර තියෙන ජනපාරේ තියෙන දූවිලි ටික අයින් වෙන අවස්ථාව තමයි මේ පටිසංඛා ඥානය කියලා සඳහන් කරන්නේ ඒකෙන් පෙන්වන්න හදාන්නේ අර මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී භාවනාවට ඉල්ල වෙන හොඳ නරක දේවල් අයින් කරගෙන පදපදාවට දාගත්තා වගේ මේ ගෙනියන්න හදාන්නේ සංකාරුප්පේකාවට. ඒ සංකාරුප්පේකාවට යන්න හදනකොට ඒ යෝගාවචරයට තේරෙන පටන් අර ගන්නවා නිතරම හිත වැටෙන්නේ විපස්සනාට. විපස්සනට වැටෙන්න වැටෙන්න වැටෙන්න බැගා ගතියක් දැනෙනවා. වැටෙන්න වැටෙන්න වැටෙන්න දීන ගතියක් දැනෙනවා. බලාපොරොත්තු සුන් වෙච්ච ගතියක් දැනෙනවා. ඒ තුලින් යෝගාවචර දැනගන්නවා මේ කවදාකවත් නුගේ ගමනක් හඳාගන්නේ මේ සංසාරේ මේ දැනෙන බගාගතිය, මේ දැනෙන දීන ගතිය, මේ දැනෙන අසාර ගතිය මගේ නෙවෙයි මම උපදින්නත් ඉස්සෙල්ලා තිබුණ එකක්. මම නිවන් දැක්කට පස්සේ පිට වුණත් මට වෙන දෙයක්. ඉතුරු වෙන දෙයක්. ඒ නිසා මේක මගේ කියාගත්තොත් තමයි මේ සංසාරයක් එන්නේ මේ ඥාති ව්‍යසන දුක, විවිප්පයෝග දුක, අප්පිය සම්පයෝග දුක එන්නේ මේක බාර ගන්න නම් බුද්ධ ප්‍රත්‍යක් වෙන්න ඕන. බුදුහාමුදුර කියන්නේ මේ දුක දුක්ඛ සත්‍ය විදියට බාර ගන්න. මගේ විදියට නෙවෙයි. එහෙමනම් අනිවාර්යයෙන් මේ පුද්ගලයා මේ පැමිණෙන දේ මම නෙවෙයි, මේක මගේ නෙවෙයි, මංග මගේ ආත්මෙ නෙවෙයි කියලා ඒ අනාත්ම සංඥාවෙන් බැලුවොත් තේරෙන පටන් අර ගන්නවා මොන තරම් සාන්තියක්ද ඒක මේ තර්කයෙන් ගන්න පුළුවන් දෙයක්වත් හිතලා ගන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි බණක් අහලා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඊට කලින් සංසාරේ බය දැකලා සංසාර බයෙන් ගලවීමට නිසි භාවනා ක්‍රමයක් කරලා අර කායනුපස්සනාවේදී කාය සංසිඳුවාගෙන මේ චිත්තානුපස්සනාවේදී වේදනානුපස්සනාවේදී සංඥා වේදනා සංසිඳුවාගෙන කිය කෙනාට නම් තව ඉදිරි ප්‍රගමනයක් පමණයි. එහෙම නැති කෙනෙකුට මෙවන් නොදැනෙනවා නම් නෙවෙයි. දැනෙනකොට යා පේන බලන. සාන්ති කර්ම කරව ගන්න. අනුන්ට කියලා පිරිත් කියව ගන්නවා. මේක නැති කරන්න. ඒකට පෙළ ගැහිලා ඉන්න හරිය පිරිසක් ඉන්නවා. මේක නැවතත් ආයර සක්කායදිට්ඨිය ඇති කරලා ආයත් ආත්ම දෘෂ්ටි ඇති කරලා දීලා අර ඉන්න තැනටමපත් කර. බටේර මානසික විද්‍යාව කරන්නේ ඒකයි මේ පෙරදිග සාන්ති කර්ම වලින් කරන්නේ තොච්චරයි. සත්‍යඥාතිකේ තියෙන සාන්ති කර්මය තමයි ඕක මගාරලා ගිහිල්ලා යන්න තැනක් නැහැ. ඕක බාර ගන්න පුළුවන්. සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් යන කෙනාට වීරයෙකුට ඕක බාර ගන්න පුළුවන්. ඒක බාරගත්තයි කියලා නැති වෙන්න දෙයක්වත් නැහැ, ඇති වෙන්න දෙයක්වත් නැහැ. සත්‍යය දැනගත්තා කියන එක වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ දක්වා එන්න ඊට ඉස්සෙල්ලා තමයි මේ මුංචිතු කම්මිතා කියලා කියන්නේ මේ සංසාරේ මිදීමේ කැමැත්ත පහළ වෙන්නේ. පහළ වුණාට පස්සේ තාම අර වතුරේ මණ්ඩි බින්දෙන්න වගේ දුමාරේ පැතිරෙන්න වගේ පවතිනවා. නමුත් බොහෝ විට හිත පවතින්නේ විපස්සනා. විපස්ස කරන හිතත් වෙනස් වෙමින් යන බව තේරෙනකොට ඒ යෝගාවචරයට භාවනා හරියන්න හරියන්න හරියන්න කලකිරීමක් පහළ වෙනවා. එපා වෙන ගතියක් පේනවා. කිසි තැනක අල්ලන්න නැති ගතියක්. අවුලව ගන්න බැරි ගතියක් තේරෙනවා. ඉතින් ඒ නිසා යෝගාවචරයට වෙන්නේ මේ ප්‍රගතිය බලාපොරොත්තු වෙන ආර්ථිකය බලාපොරොත්තු වෙන දේශපාලන බලාපොරොත්තු වෙන සමාජික තත්ත්ව බලාපොරොත්තු වෙන ලෝකේ තමන් කොන් වුණා. තනි වුණා. අසරණ වුණා කියන தත්ත්වය තමයි. ඒක හිතෙස්ලා අවස්ථා දෙක තුනකින් වෙලා මේ වෙලාවේදී බොහෝමත්ම සියුම් ස්වභාවයෙන් වෙන්න පටන් අර ගන්නවා. ඒ වෙලාවට යෝගාවචරයට මේ පැවැත්තිය යුතු මානසිකාරය තමයි ඒ විදිහට තමයි කොන්වීම, තනිවීම, ඒතං සන්තං, ඒතං පනීතං. මේක සාන්ති, මේක ප්‍රණීතයි. තව කවුරු හරි ගැන බලාපොරොත්තු තිබ්බනම් බලාපොරොත්තු කඩවීමෙන් වෙන හානිය මේට වැඩියි. ඒතං සන්තං ඒතං පණිතං යදිදං සබ්බ සංඛාර සමතෝ. එනිසා මේ යෝගාවචරයට කාය සංස්කාර වශයෙන් කියන ආනාපානේ පෞද්ගලික ලක්ෂණ දැකීමක් ඇත්තෙත් නැහැ. ඒ වගේම චිත්ත සංකාර වශයෙන් තියෙන මේ සංඥාවල් මේ වේදනාවල් පිළිබඳ තිර හොල්මනක් නැහැ. ඔය ආයෙත් අපි දන්නා තැනකට යනවා හීනෙන් අවදිනවා වගේ කරන්න හදන්නේ අර පරණ සංඥා ටික පරණ වේදනා ටික ලං කරගන්න. නැත්තම් මේ ඇස් දෙක අරලා කය හුස්ම අල්ලා ගන්නයි. ඒව නැති එක හොඳයි. සංස්කාර සමතේ හොඳයි. සබ්බූපදි පටිනිසග්ගෝ. මේ භව සම්පatti කියන උපදී සියල්ලම දීලා දාන්න ලෑස්ති. තණ්හකයෝ තණ්හා දුරු කිරීම කියන්නේ මේකයි විරාගය කියලා කියන්නේ මේකයි මේකට තමයි නිවන කියන්නේ කියලා ඒ මතුවෙන தત્ත්වය පිළිබඳව සාධරකමක් ඇති වෙනකොට මහ විශාල වෙනසක් වෙනවා. ඊට පස්සේ යෝගාවචරයා කිසියම් දෙයකින් කිපෙන්නේ නැති වෙන කෙනෙකුට කුප්පන්න බැරි කිසි දෙයක් මත රඳාන පවතින තමන්ගේම ආධ්‍යාත්ම ගැන රඳා පවතින භාවනා ගැන රඳා පවතින මේ ආපු ක්‍රමයේ තමයි හරිම ක්‍රමය කියලා විශ්වාස කරන තමන්ගේම සීල විශ්වාස කරන කෙනෙක් වාටපත් වෙනකොට අන්න තේරෙන්න පටන් අර ගන්න බුදුහාමුදුරුවෝ මේ දැක්කේ මේ ඔක්කොමලා දකින තර්කයක් නෙවෙයි. උන්වහන්සේ දැක්කේ මේ සියලු තර්කයන් ඉක්මවන අතක්කවාදී ක්‍රමයක්. ඒ වගේම මොනම ක්‍රමයකටවත් මේ தත්වෙන් එහාට කිය කෙනාගේ தত্ত্বයේ වචනෙන් විශ්ව කරන්න බෑ. වචනේ විශ්ව කරන්න පුළුවන් වෙන්නේ මේ මෙහා පැත්ත තමයි. තණ්හා මාන දිටි පැත්ත තමයි. කෙලේ ලෝභ දෝෂ මොහ පැත්ත තමයි. ඒ බය නැති අපි බය නැහැ කියලා හිතා ඉන්න මේ උපදී සම්පත්‍ය මත කොක්ක ගහගෙන ඉන්න தත්වන වචනේ විස්තර කරතයි. ඒ දේවල් වලින් එහාට ගිය தත්ත්වේ සංස්කාරයෙන් එහාට වෙච්ච தත්ත්වේ විස්තර කරන්න බෑ. ඒ නිසා අපිට කියතික වචනේ කියන්නේ සංස්කාරයක්. සකස් කරන ලද දෙයක් වචනේ විස්තර කරන්න පුළුවන් ඉන්නේ සංස්කාර පමණයි. පටිසංකා தත්වෙට යනකොට වචනේ විස්තර කරන්න බැරි නිසා හුඟ දෙනේ කමඨාන් සුද්ධ කරන්න කැමති නැහැ. කියා ගන්න බෑ කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ ගොළු වෙච්ච තත්වයක් එන්න පටන් අර ගන්න. ඒකට කියනවා පිළිඹිබු වෙන්නේ තත්වයක්. අනිදර්ශන තත්වයක් තේරෙන පටන් ගන්න. නමුත් මහානාගයන් නැත්නම් බුද්ධ ආදී උත්මයන් වහන්සේලා රහතන් වහන්සේලා එකතු වෙච්චාම කතා කරන්නේ අන්න ඒ தત્ත්වේ මතු කරලා දෙන්නයි. පු탁ඥන ලෝකයේ මේ කියන්න බැරි දේ නිදර්ශන මාර්ගයෙන් උපමා මාර්ගයෙන් පෙන්වන එක තමයි කරන්නේ. එනිසා මේ අනුලෝම කන්තිය සාක්ෂාත් වුණා නම් එතෙන් ගියා නම් යෝගාවචරය සෑහෙන දුරට සමාජිකත්වයක් ලබලා තියෙන්නේ ඒ ආර්ය ලෝකෙට ආර්ය විනයට. ජීවත් වෙන්නේ මේක නිසා පේන්නේ මේ ලෝකේ ඉඳගෙන එහා ලෝකෙට මේ ඔළුව දික් කරගෙන ඉන්නවා නැත්තම් කඳ දික් කරගෙන ඉන්නවා වගේ. නමුත් වැඩි හරියක් හිත පවතින එකම. ඒ වෙලාවට ඒ යෝගාවචරයට උදේ නැගිටපු තැන ඉඳලා හැන්දෑවේ නිින්දට යන තාක්කල් මතුවෙන සෑම ඉරියව්වකම සෑම කටයුත්තකදීම එක්ක නාම රූප වශයෙන් මේ ධර්ම වැටේන. එහෙම නැත්තම් ඒ වගේ තියෙන මේ કોઈ දෙයකවත් රඳා නොසිටින ගතියක් මේ පෙරලෙන ගතිය දිනන කෙනාගේ පරදින කෙනාගේ දෙන්නගෙම දුක පිණිස පිහිටන බව. මෙව්වා අල්ලන කතා කිරීම තමයි ආත්ම දෘෂ්ටි කියන්නේ. මෙව අල්ලගෙන මම කියාගෙන තමයි මම ආයනය කියලා කියන්නේ. මෙතන එහෙම අල්ලන්ට ආත්ම දෘෂ්ටියක්වත් මම ආයනයක්වත් නෙවෙයි ලෝක ධර්ම ස්වභාවයක් පවතින්නේ කියලා ඒ දේවල් වලින් වෙන් වෙන වග නොවන තත්වයකට යන්න සුදුස්සෙක් වෙනවා. ඒ වෙලාවේදී මේ හිත කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව දල සැකිල්ලක් දල සටහනක් ඇති කරගන්න පුළුවන් නිසා තමයි මේකට කියන්නේ මේ පටිවිපස්සනාව කියලා මේ අපි මූණ බලන්න ගන්න කණ්ණාඩියත් පේන. කණ්ණාඩිය වෙන්නේ පිළිඹුවත් පේන. ඒ නිසා අපි දන්නවා මේ පේන්නේ හුදු පිළිඹුවක් පමණයි. ඒ පිළිඹුවෙන් පේන රූපේ ඇත්තටම ජීවත් වෙනා වගේ දඟලනවා කතා කරන ඔක්කොම නමුත් අපි දන්නවා ඒක මේ කණ්ණාඩිය ඔපේ මත පේන පිළිඹුවක් මිස වෙන පණ ඇති දෙයක් නෙවෙයි කියලා. ඒතර මුළු ලෝකෙම පේන්නේ මේ වගේ කලින් චිත්‍රපටිගත කරන ලද චිත්‍රපටියක් විතරයි. එහෙම නැත්නම් චලන චිත්‍රයක් පමණයි ලෝකයේ කියලා කියන්නේ. ඔකේ සාරයක්, සාරමණ්ඩයක්, හරපද්ධතියක් නැහැ. අනිතිගේ හදපු චිත්‍රපටය වෙනස් කරන්න බෑ. අපි හිතනවා කලින් සැලසුම් කරා නම් දැනගෙන හිටියා නම් අපිට මේක වෙනස් කරන්න පුළුවන් කියලා. එහෙම වෙනස් කරන්න පුළුවන් ශක්තියක් නැතිකම තමයි අනාත්මය කියලා අපි තේරුම් කරලා තියෙන්නේ. ඉතින් ඒකට ඒ යෝගාවචරයට හරි සැහැල්ලුවක් එනවා මේ සාධාරණයක් ලෝකේ ඉස්ත වුණත් අසාධාරණයක් වුණත් මොකටද මම ප්‍රතිචත කරගන්නේ මම ඔළුව නරක කරගන්නේ මේ වෙන්න තියෙන දේවල් තමයි වෙන්නේ මේකට මම වග වෙන්න ගියොත් තමයි මේ තිරින්ගට අහුවෙච්ච ලී කෑල්ල වගේ හිර වෙන්නේ ලණුව තද වෙන්න තද වෙන්න හිර වෙන්නේ එහෙම නොවි ඒ වගේ තියෙන මේ වාෂ්පශීලී තත්ත්වයේ වෙනස් වෙන සුළු තත්ත්වයේ බාහිර ගන්න බාහිර ගන්න ඒ යෝගාචරය කාකට කාටවත් අහුවෙන්නේ නැති කාටවත් අල්ලන්න බැරි තත්යකටපත් අකුප්පා තත්යකටපත් වෙනවා. විශේෂයෙන්ම කෙලස් වලට අහු වෙන්නේ නැත් තත්යකටපත් වෙනවා. ඉතින් ඒක සාමාන්‍ය ලෝකෙන් පැත්තේ බලනකොට අපි වැදගත් යමෙක් වෙලා ඉඳලා නොකිසියෙක් බවටපත් වීමක් සිදු වෙනවා. අසවල් අසවල්දී තනක ඉඳලා මම ස්ථිරසාර කරගන්නවා කියන වෙනුවට නොකිසියෙක් බවටපත් වෙනවා. අල්ලන දේ නොකිසිවක් අකිංචන කියන තත්ත්වයටපත් වෙනවා. අකිංචනං අනාදාන. අල්ලන්න දෙයක්වත් නැහැ, අල්ලන්නේත් නැහැ. ආන්නේ තත්ත්වයටපත් වුණාට පස්සේ ඒ පුද්ගලයා හුදු ධර්මතාවයක් විතරයි. ඒ පුද්ගලයා තුළින් ක්‍රියාත්මක වෙන චේතන නැතුව යනවා. තියෙනවනම් එයා දනම චේතනා බව. ඒ චේතන වලින් කෙරුවොත් කර්ම රැස් වෙන බවක් දැනගෙන පුළුවන් තරම් පරිසංකා විපස්සනාට ගියාට පස්සේ කිසියම් දෙයකට විරුද්ධත්වයක් ප්‍රකාශ කරන්නේ නැහැ. අවිරුද්ධ ප්‍රතිපදාව අරගන්න පැමිණෙන ඕනම දෙයකට ඊගාවට කරන්න තියෙන දේ බලනවා මිස ඇයි මේක මෙහෙම වුනේ මේකට මොකද්ද දෙන්න තියෙන හොඳම උත්තරේ ඒ මොකක්වත් නැහැ මොකද ඊගාවට එන හිණේදී මේ හිණේ පුංචි වෙනවා ඊගාවට එන හිණේදී මේ හිණේ පුංචි වෙනවා ඉතින් ටිකට ටික ටිකට යන්නේකට මොකටද මෙච්චර මේ පරිතද කරගෙන ඉන්නේ කියලා සාමාන්‍ය ලෝකේ කියනවා මේ මුළු ලෝකෙම අවුරුදු 100ක් යනකොට ඔය අවුරුදු 100කට ඉස්සලා තියෙන බලවත්ම රහස ගණන් ගන්න දෙයක්වත් නැහැ එළිවෙලා ඉවරයි ඒ වෙලාවේදී තමයි තියෙන දේ කීවසා කටයුතු කරන්න පුළුවන් නම් මොකට දෝකට ඉච්චර දඟලන්නේ. නමුත් ඒ අසත්පුරුෂයා එහෙම නැත්නම් කෙලස් ගන්න බහල කෙනා අර මතු වෙච්ච එක අරගෙන ඒකට සැක පොදවාගෙන නඩු කියාගෙන නහර පුප්පගෙන වාද විවාද කරගෙන ලේඛනගත කරගෙන මතකේ තැම්පත් කරගෙන විශාල බරක් ඇති කරගන්න. පරිසංකා ඥානෙටපත් වුණාට පස්සේ කියන්නේ ඇලපතේ වැටිච්ච වතුර කඳුල වගේ නිලුම්පතට කොච්චර වතුර වැටුණට රඳා හිටින්නේ. නිලුම්පතේ උඩ හිටියත් මේක නිලුම්පත හෙල්ලෙනකොට හෙල්ලෙනකොට තේනවා නිලුම්පතේ තැරවිලා නැහැ කියලා. වතුර කියන්නේ කෙලස් නා නිලුම්පත කියලා කියන්නේ පිරිසුදු දෙයක් නා පිරිසුද්දේ මත කෙලස් තියෙනවා. නමුත් තැරවිලා ඕන කෙනෙක් හිතන්නේ නිලුම්පත වතුර තියාගෙන ඉන්නවා කියලා. නමුත් මේ නිලුම්පත දන්නවා, දන්නෝ දන්නවා හෙල්ලෙනකොට ඒක හැලෙනවා කියලා. අන්න ඒක ඉස්සල්ලාම තමයි පිළිගන්න තත්ත්වයටපත් වෙන්නේ පටිසංකා ඥානෙදී එතකොට ඒ යෝගාවචරයට සතුටක් ඇති වෙනවා. මෙතෙන්ට එනකන් රැකගෙන ආපු සීලයේ තියෙන වටිනාකමත් මොකද මේ සීලය රකින්නවා කියලා කෙනෙක් නැහැ. ඒකෙන් ඇති වෙන විශ්වාසය අපිට අවශ්‍යයි. එචා සීලෙ එnde එnde එnde එnde අදි සීලයක් වාට පත් කර ගැනීමේ ප්‍රයත්නය හුදු හික්මීමක් පමණයි. එනිසා මේ සීලය ගමනට අවශ්‍ය කරන මාර්ගෝපකරණයක් වැඩේට අවශ්‍ය කරන අතකොලුවක් මිස සීලයක් කියලා දෙයක් නැහැ. ඊගාට ඒ සමාධියත් හදන කොට නැගිල්ලට ගන්න සැටලිම වාගේ කොට නැගිල්ල හදලා ඉවරනකන් ඒක හයියට තියෙන්න ඕන. මත ඊට පස්සේ ගලවන්න වෙනවා. එතකොට ලැබෙන ප්‍රඥාව, පටිසංකා ඥාන ධම්මන ප්‍රඥාව තමන්ගේ තියෙන තකතිරෝකමේ ප්‍රමාණය වැටේ. මිතවාකල් මේ දෙයක් ඉදිරිපත් කරන සත්‍යය මතුවෙන්න වෙච්චාම ඒක මතුවෙන්න දෙන්නේ නැතුව වලහන පඬිතකම. තණ්හාව, දෘෂ්ටිය, මානෙ මොන්න තරම් ප්‍රචලිතද කොච්චරක්නම් මේ දමරත්තරණක් වගේ තියෙන හිත ආත්පසින් කෙලෙස් වලින් වහලා ඒ වැහිච්ච කෙලෙස් ටික තමයි මම කියන්නේ කියලා හිතාගෙන පිට තියෙන ස්වරූපේ හැටියට අනන්‍යතාවයක් හදාගෙන අනුන්ගෙත් තියෙන මේ පිටලෙල්ල විතරක් බලලා ඇතුළත තියෙන බව පිළිගන්නෙත් නැතුව කරන විකාරයක් තියෙනවා. පරිසංකාවට ගියාට පස්සේ තේරෙන පටන් අර ගන්නවා ඇයි මේ බුද්ධෝත්පාද කාලේ වටිනාකම මොකක්ද කියලා. බුදුහාමුදුරුවෝ විතරයි ඒ ඇතුළත තියෙන manussත්වය හැම දෙයකටම වැඩිය වැදගත් බවත් manussත්වයේ පිට ගෑවිලා තියෙන මේ සිංහලකම, manussකම, පිරිමිකම, ගෑනුකම, දක්ෂකම, අදක්ෂකම මේවා සේරම උපක්ලේශ. මේවා සේරම පිට පුංචි තට්ටුවක් බවත් ඕක විනිවිද චුට්ටික් දකින්න පුළුවන් නම් ඕන කෙනෙක් තුන තියෙන මනුෂ්‍යකම දකින්නට කවදාකවත් තව කෙනෙකුට හිංසාවක් කරන එකක් නෑ. ඒ වගේම Tamanට හිංසා කරගන්නෙත් නෑ මේ පිට යම් ප්‍රමාණයකට අපි ළඟ දුස්සීලකම් තිබුණාට යම් ප්‍රමාණයකට අසමාහිත සමාහිත නැති හිතක් දකින්නකොට ඥානෙ නැති වුණාට ඒක తాවකාලික දෙයක්. ඒ අර පිට උපක්ලේශ තියෙන දෙයක් ඇතුලේ තියෙන දේ අඳුනා ගන්න පළවෙනි සැරෙන් පටන් අරගන්නේ පරිසංකා ඥාන. ඒකෙන් ඉදිරියට තල්ලුව තමයි නැත්නම් ඒ පාරෙම ඉදිරියට යෑම තමයි මේ සංකාර උපේක්ඛා ඥානය කියලා කියන්නේ මේ පිට තියෙන දේවල් පිළිබඳව බාහිරින් ආගන්තුක පැමිණලා තියෙන දේවල් අවබෝධ කරගෙන ඒක අඳුනාගෙන ඒ අනුව ලෝකයේ මැනීම තමයි අශප්පුරුෂකම කියලා කියන්නේ අඥානකම කියලා කියන්නේ මෝහය කියලා කියන්නේ අන්නේ මෝහේ නැතුව බෑ මේ ලෝකේ නමුත් මෝහේ මෝහේ ප්‍රමාණය වශයෙන් දාන්න. ඒක නැති ඇතුළත තියෙන දඹරත්තරන දඹරත්තරන වශයෙන් දැනගත්තාට පස්සේ මේ යෝගාවචරයට මනුස්සකමේ වටිනාකම තියෙන්නේ බුදු කෙනෙක් මේක කියලා දුන්නට කවදාකවත් තිරසනෙක් වුණාට මේක සාක්ෂාත් කරන්න බෑ යක්ෂයෙක් ප්‍රේතෙක් භූතයෙක් වුණාට බෑ මනුස්සකමක පුළුවන් අඩු ගානේ මේ කියන බණක් අහලා මේ කාගේ ළඟ කෙලස් තුලකන් තිබුණත් ඇතුලේ මනුස්සකම තියෙනවනේ. ඒකෙන් පිරිහන්න බෑනේ. කියන ගැටියවත් තේරෙනවා. ඊට පස්සේ තර්ක කරලා බැලුවොත් තමනුත් මේ බණ කියන අනුන්ට උපදෙස් දෙන කෙනා ළඟත් තමාර වෙලාවට කෙලස් ඉස්මතු වෙනවනේ. ඒ වෙලාව අපි මර දන්නේ දෙහිමලා කෙරුවොත් එන්නේ මොකද වෙන්නේ? එහෙම කළා බෑ අනුකම්පා කරන්න ඕනේ හැදෙයි කියන පරමාර්ථය. අනේ තර්කයටත් අහු වෙන භාවනා කරනකොට තත්වෙන් තට්ටු ගැලවෙනකොට හොඳට තේරෙනවා. එතකොට තේරෙනවා මේ දුත්පාද කාලෙක මනුස්සාත්ම භාවය ලැබුණට මේ ක්ෂණ සම්පත්තිය කියලා අතීතය ගැන කල්පනා කරලා මේක කවදාවත් කපන්න පුළුවන් කෙලෙසක් නෙවෙයි. අනාගතේ සැලසුම් කළ කරන්නත් බෑ වර්තමානෙම මෙතනම දැන්ම කෙරෙන්න. පැවිද්දක් ලෝකේ තියෙනවා, කල්යාණ මිත්‍රයෝ ඉන්නවා, බණ කියනවා කියන දේවල් වල වටිනාකම වර්තමාන වශයෙන් සජීව වශයෙන් පේන උච්චතර අවස්ථාවක් යන ගුලන් මේ පරිසංකරණා. ඒක නිසා යෝගාවචරයා යෝග ජීවිතයේ කල යුතු යුතුයකම් හමාර වෙන තැන මේක. ඇත්තට මේ වෙනකොට සෑහෙන දුරට කරන වැඩ ඉවරයි, කෙරෙන වැඩ වගේක් තියෙනවා. බුදු ඥාන සම්ප්‍රයුක්ත කටයුත්තක් විතරයි තියෙන්නේ. අර පිරිසුදු වීම පිරිසුදු වීම යන ගතිය එන්නේ එන්නේ එන්නේ තියුණලා මෙතනින් එහාට කල යුත්තක් නැහැ. ප්‍රයෝග ඔක්කොම නතර වෙලා යතියක් යනවා. බැලුව බැලුවෙත සතුටක් ඇති වෙනවා මේ ගැලවා ගත්ත ගැලවිල්ල මේන් එපිටට ගිහලා කල්පනා කරා නම් නිතරම තියෙන පෙළෙන ගතිය. යමෙක් වෙන්න හදන ගතිය, යමක් කරන්න හදන ගතිය සේරගෙම පෙළිල්ල මේ වෙන දේ නොකිසිවෙක් වෙන එක දෙක අතර තියෙන මේ අභින්න පටිපීලන කියලා කියන්නේ නිතරම පෙළෙන ගතියෙන් අයින් වෙලා පෙළෙන ගතිය උනම් ඉන්න පුළුවන් වෙන් වෙලත් ඉන්න පුළුවන් ගතිය තේරෙනකොට ඒ යෝගාවචරයට ප්‍රයෝග ප්‍රතිපස්සම්බගෙන සීළු ප්‍රයෝගයන්ගෙන් සංසිඳීම ඇතිවිච්ච තත්යක් වෙනවා. මේක හැම වෙලාවෙදීම පරියන්කියේදීම නෙවෙයි සිද්ධ වෙන්නේ පරියන්කේ තමයි ගොඩක් වෙලාවට ඊට පස්සේ ඒ සක්මන් කරනකොට නිකම් මේ එහාට මෙහාට යන්නේ විතරයි මේක වෙන මොකක්වත් නැහැ. වතක් කරනකොට කල්පනා කරන්නේ අපි හැමදාම බුදුගේ පොළොව පිහලා. පොළොර දූවිලි ගන්නවා පිහනවා. මිදුලට කොළ වෙච්චලා වැටෙනවා ආවුම් කරනවා. බත් කාලා හැමදාම පිඟාන හොදලා තියෙනවා. නැගිටලා හැමදාම උදේ දාත්මා දිනවා. මො මොනම දෙයක්වත් හම්බ වෙන්නේ ඒ වත උනත් ඒ දේ කරගෙන කරගෙන යන එක විතරයි. මොකද නොකලුවොත් කෙලස් එකතු වෙන නිසා. ආන්නේ විදිහට මේ කරන දේ කරන්නේ කො ලැබිලා පෙන ප්‍රතිඵලයක් නැහැ. නොකලොත් සිදුවෙන හානි නැතිකරන්න අර උපන්නාට මේලෝ වැයෙනවා වගේ කියලා ඒ කටයුතු ටික කරනවා බොහෝම සතුටින් කරනවා. එසා යෝගාචර වතපිලිවෙතින්ම රහතන් වහන්සේ නමකේ සතුට ලබනවා. අර මේ ගිය හාමුදුරන්ට කිව්වේ බුදු වත කරන්න කියන්න මට කරදරයි. මට විවේකයටලා භාවනා කරන්න තියෙනවා හොඳයි කියන වගේ මේ මෝඩ පරිවිතර්කේ. ආවත් මතක තියාගන්න බුදුහාමුදුර තරහ වෙන්නේ නැහැ. ඊට පස්සේ ආවත් බුදුහාමුදුර බණ කියනවා. ඒ මොකද මේ කෙලෙස් සහිත හිත කරන්නේම Tamanට අකුල් හෙලා ගන්න එකයි පඬිතකම් වලින්. අන්නේ ප්‍රමාණි Tamanගේ තියෙන අවිද්‍යාව ප්‍රමාණය වටහා ගැනීම මෙතනදී සිදු වෙනකොට යෝගාචරය අර පෙළෙන ගතිය වැටෙනවා. මෙනෙහි කරන්න කරන්න වැටෙනවා. නමුත් ඇතුළට hina වෙන්න පටන් අර ගන්නවා. මේ ඉල්ලගෙන කන කෑමක් මෙතන තියෙන්නේ. ඒක මේ බයටවත් නොංජල්කමටවත් නෙවෙයි. ඥාණයටම අහු වෙන තැන තමයි මේ පටිසංකා ඥානය කියන්නේ ඊට පස්සේ යෝගාවචරය අනිවාර්යයෙන්ම ඉස්සරහට යන ඒ සංඛාර උපේක්ඛා ඥානයටයිපත් වෙන්නේ. ඉතින් එතෙන්ට යන්න යන්න යන්න යන්න යෝගාවචරය කන්ද නැගලා නැගලා නැගලා ඒ මුදුනටපත් උනාට පස්සේ හොඳ පිරිසිදු වාතාශ්‍රය ලැබෙනවා. ඈත දර්ශනයක් ලැබෙනවා. ඒ වගේම තමයි මෙතෙක් කල හිටපු ගමෙන් නැගිට දුම ගෝසාව දූවිල්ල දැකලා එයින් තමයි නිදහස් බවක්. මේ ගම්මු තාමත් ඒ දුමේ ඒ ගෝසාවේ තාම ජීවත් වෙන බවත් Tamanට ඕනේ නම් ආයෙ බහැලා ගමට යන්න පුළුවන්. ආයෙ නමුත් මේ කණ්ඩක් තියෙනවා කියලා දැනගන්නේ එක මේ ජීවිතේ ඉඳගෙනම ඒ යෝගාවචරයට අවශ්‍ය තැනකට අවශ්‍ය தත්වෙට මේ සීල සමාධි ප්‍රඥා ප්‍රතිපදාවේ නැත්නම් ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන මේ ප්‍රතිපදාව දිගේ ගියොත් මෙතෙට යන්න පුළුවන්. ඒක අවශ්‍ය නම් ආයශරයක් අර සාමාන්‍ය සංකත ලෝකෙට සංස්කාර ලෝකෙට යන්න පුළුවන් කියලා ඒ යෝගාවචරය අර ලෝක දෙකටම තියෙන පුදු සමාජිකත්වයේ තේරුම් ගන්න අවස්ථාව. ඒ නිසා යෝග ජීවිතය ඉතා වැදගත් තැනක්. නමුත් මේ දේශනාවමාර කරන්න ඉස්සලා මතක් කරන්න ඕනේ මේක නෙවෙයි මේ නිවන කියලා කියන්නේ මේ නිවනේ සියාව දක්න දැන මේක ස්ථිරසාර කරගන්න තමයි ඥාන දසන විසුද්ධිය ලැබනවායි කියලා කියන්නේ. ඒක සඳහා මේ නිම කරන ප්‍රතිපදා ඥාන දසන විසුද්ධි අවස්ථාවේ මේ පරිසංකා ඥානයේ සඳහන් කරන අතර මේක කියලා පැමිණීම සඳහන් කරන්නේ. සංඛාරූපේක්ඛා ඥානයේ වශයෙන් ඉතින් හුඟ දෙනෙක් මේක අත්දකලා තියෙනවා. නමුත් කවදාකවත් මේක අඳුනගන්නේ නැහැ මේකට සාතර වෙන්නේ නැහැ මේක බාරගන්නේ නැහැ. මොකද සිද්ධි බහුල ලෝකයේ විචිත්‍රතාවය බලන ලෝකයේ ඒ කාම ලෝකයට මේක පේන්නේ බොහොම තනි පාටට ගිය එල පාටට වෙච්ච ඒකාකාරී දෙයක් විදියට. නිසා යෝගාවචර හොඳ බණ දැනුමකුත් තර්ක ඥානයකුත් විපස්සනා මේ සංසාර පිළිබඳ බයකුත් තියෙනවා නම් මෙතෙන් ගියාට පස්සේ සමහරලාට වැදගත් තීන්දුවට එළෙන්න පුළුවන්. අන්නේ වැදගත් තීන්දුව භාවනාව නෙවෙයි. ඒ වැදගත් තීන්දුව සම්මා දිට්ඨියයි යෝනිසමංසකාරයයි සමේ බණ ඇහිීමෙන් ධර්ම සාකච්ඡා කිරීමෙන් ඒ වගේම භාවනා කිරීමෙන් සිළු දිනාගම මේ සම්මා දිට්ඨිය තව තවත් ජීවේවා යෝනිසමංසකාරය පහළ වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතෙන් නැත කරනවා. සිළු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නා ශ්‍රවණ සතිවාරය સમાપ્ત කරමු කියලා යොදනවා. ඒක ඇත්තට සාමාන්‍යයෙන් බණ දහම් පොතේම සඳහන් කරලා තියෙනවා වත්තං පරිපූර්ෙන්තෝ න සීලම් පරිපූර්ෙති මොකක්ද ඊගාවලේ දුක්ඛං අසුද්ධ සීලෝ සීලෙන් පිරිසුදු නැත්නම් දුප්පඤ්ඤෝ ප්‍රඥා නැති කෙනා මේ දුකෙන් කෙලවරක් ලබන්නේ ඒ නිසා මේ වතපිලිවත කියන එක හුඟ දෙනෙක් හිතන්නේ මේ වරදණ්ඩයක් කියලා. එහෙම නැත්නම් මේ මේ බරක් කරේ තිබ්බ වගේ කියලා. ඇත්තට ඉල්ලගෙන කරන්න ඕනේ. එතකොට ඇති වෙන මේ පිරිච්ච ගතිය අවබෝධ වෙනවා නම් මහානකමත් එක්ක හරි ලොකු ආඩම්බරයක් වෙනවා. චාරිත්‍ර සීල වෙන නිසා මේ ඒක මේ Hindu ආගමේ එහෙම විශාල බරක් වගකීමක් විතර ගන්නවා. ඒ නිසා ඒ ආශ්‍රමයේ ප්‍රධානියා කරන්නේ නිතර යන්නේන්නගේ වැසිකිලි පොතන. දැන් නිතරම මේ කරන ගෞරවයක් විදිහට එන්නේ යන්නේ ඔක්කොම වැසිකිලි වටේ කියලා ගහන බලතියෙදි පිටකත කරන මිනිස්සු එන්නේ. එයා කරන්න ගිහිල්ලා ඔක්කොම ගාරලා ගිහිල්ලා එයා දන්න මේ ඉන්නේ ආශ්‍රමයේට. ඒක අපේ පොතේ සඳහන් කරලා තියෙන්නේ මේ සාමනීර බණ දහම් පොතේ පාපිස්නා බිස්නක්සේ මන් නැතුව. මේ බුදුහාමුදුර බලන්න එනකොට හැම කෙනාම එතෙන්දි කකුල් දෙක පිය දාලා එනවා. ඒකට රට රාජ්‍ය වලින් ගෙනාව දූවිලි එතන ගහනවා. ඉතින් ඒකට තමන්ගේ කෙස් ටික කියන්නේ පාපිස්න බිස්නක් වගේ ඔළුව හදාගෙන තමන් ඔළුව පාත් කරගෙන ඉන්නවා බුදුහාමුදුර බලන්න යනවනම් මගේ ඔළුවේ කකුල් දෙක පිළිගෙන යන්න කියලා. ඒක සුද්ධ කර කර සුද්ධ කර කර ඉඳීම තමයි තමන්ගේ පුටුව. ඉතින් ඒ නිසායි අද වෙනකම් මේ අවුරුදු 2500ක් මේ සිද්ධාස්ථාන රැකුනේ. ඉතින් ඒ නිසා ඉතින් අපි ඒවයි වැඩ ගන්නකොට අපි වග බලා ගන්න ඕන පුළුවන් තරම් ශක්ති ප්‍රමාණය. වතපිලිත කෙරුවට පස්සේ හරි නිර්හංකාරකමක් වෙනවා ඒකේ. වතපිලිත කිරීමෙන් කියන්නේ මිදුලත ගෑමෙන් පවා ආනිසංස පහක් සඳහන් කරලා තියෙනවා. තමන්ගේ හිතත් පහදිනවා. දකින්න මනුෂ්‍යයාගේ හිත පහදිනවා. දෙයියොත් හරි සතුට වෙනවලු. අන්තිේ කහපු දෙය දිරවනවා. අන්න ඒ වගේ ආනිසංස රාශියක් තියෙනවා. ඒ නිසා අද ඇත්තටම මේ බටහිර පන්නේදී ඒක සල්ලි දීලා කරව ගන්න හදනවා. එහෙම නැත්නම් එවුවා නැතුව කෙලින්ම ඍජු මාර්ගෙන් නිවන් දකින්න හදනවා. ඉතින් මේක දන්නේ නැති වෙන නිසා හුඟව දෙනෙක් ඇත්තටම පුංචි වැඩක්. පුංචි දෙයක් හරියට කියනවා මේ ඔපරේෂන් කරනකොට ඒ තියටර් එකේ දොර නිතරම වහලා තියෙනවා හුලං වදි වෙන්න දෙත් වෙන්න තියෙන්න ඕන නැත්නම් පිටින් විස බීජනවනේ. ඉතින් ඕක දෙයක් නෑ කවුරුට ආවිලා ගියාම මොකද්ද ඕකේ රහස් මොනවද තියෙන්නේ කි গুপ্ত දෙයක් නෑ ඕන කෙනෙක් බලාගත්තා වයි කියලා අරලා තිබ්බා වගේ තමයි. නිසා වතපිළිවෙත කියන එකේ මම හිතනවා ඔතනයි ගිහි තමයි පැවිද්දේ ලොකු වෙනසක් තියෙන්නේ. ඒ නිල්ලඹ ඉන්න කාලේ මට හරියට තේරුණා නිර්හංකාර වෙන්න දෙන්නේ නැහැ ගිහිගම. ගිහිගම ඉන්නකොට නිර්හංකාර වෙච්චාම මිනිස්සු කියන ඔහොම බෑ ලොක්කෝ ඉන්න ඕන උඩ. අපි ඒ වැටි කරලා දෙන්නම් කියලා පැවිදුනාට පස්සේ ඕනම කෙනෙකුට ඕන වැඩක් කරගන්න. නිර්හංකාරව ඕනම ස්ථානයේ තියෙන ඕනම පහක් කියපු විශ්වාස කියන දෙයක් කරත හැකියි. ඕන විදිහට නිර්හංකාර අල්පේච්ච වෙන්න පුළුවන්. සන්තුෂ්ට වෙන්න පුළුවන්. මේ විරියාරම්භය කරන්න පුළුවන්. වැලි ලොකු වුණා මහත් වුණා අනම්ම නම්මකුත් නැහැ. ඒ හැම වෙලාවෙදීම ඒ නිර්හංකාරකම හරි මේ අද ලෝකේ තියෙන ආර්ථික විද්‍යාවේ උගන්වනවා ලෝකේ තියෙන ධනයත් මේ ධාන්‍යයත් හොඳටම මිනිස්සුන් සැපසේ ජීවත් වෙන්න ඇති කියලා. නමුත් විශාල සුළු පිරිසක් සේරම ටික ළඟ තියන්නේ. අර විශාල පිරිසක් පුංචි ටිකක් ලේව කකා මැරෙනවා. ඒක ලොරන්ස් කර්ව් එකේ පෙන්වන ඇති මිනිහට 100 100ක්ම තියෙන නැති මිනිහට මොකුත් නැහැ. අන්න ඒ වෙනස આવොත් මේ ලෝකේ දුකයි. සියල්ල සියල්ල අතර සමසේ බෙදලා යනවා නම් වගකීම් බාර ස්ථානයක කිසිම කෙනෙක් ලොක්ෙක් නෙමෙයි. කිසිම කෙනෙක් ගුරුවරයෙකුත් නෙමෙයි. හැම කෙනාම ගුරුවරු, හැම කෙනාම ශිෂ්‍යයෝ, හැම කෙනාම පාරිපාලකයෝ, හැම වෙලාවම පාලිතයෝ ස්ථාන යනවා ෂෝක් එකට. ඒකට වතපිලිවෙත හරි වැදගත් වෙනවා. ඉතින් ඒක මම හිතන්නේ අද මේ යන්ත්‍රෝපකරණ මාර්ගයෙන් කිරීම කුලීකාරයෙන් කරවීම හරි මේ වැඩ නිසා මේ පිරිසුකමක් තැන්වල තියෙන නමුත් ඒක ඔක්කොම හරි කෘත්‍රිම පිරිසුදුකමක් මොකද හේතුව ඔකුලියට කරගන්න දේවල් එහෙනම් තමන් තමන්ගේ වැඩ ටික පිරිසුදු කර ගැනීම බුදුවත කිරීම කරනවා නම් ඒකෙන් හම්බෙන සැප ඔය මතකයි ඔය මීවැල්ලාවේ හාමුදුරුවෝ ඔය මම ඔය බුරුම යන කාලේ හරි ප්‍රසිද්ධයි යෝනික වැඩටි ඒ සංස්කාර මම මොනවාක්වත් කරුවේ නෑ මේ හැන්දාට බෝධි වන්දනා කරුවා අවුරුදු 19ක්. එක දිගට වෙච්චරයි මට හම්බෙච්ච වරම. ඒ බෝධිකාර කියලා මම මොනවා කිව්වත් මට හම්බෙන්නේ. වෙන මොනම දෙයක්වත් මයි ළඟ විශේෂයක් නෑ කියලා ඒ සංස්කාරයේ ප්‍රසිද්ධියෙන් ප්‍රකාශ කර හැමදාම මම බෝධිනාසකාර කියලා වත කරා. ඒකත් මට අරක ලැබියක් මේක ලැබියක් කියලා නෙමෙයි. ඒ හැම වෙලාවකම ඊට පස්සේ තේ බෝගා බෝගා වුණා කල්පනා කරනෝනේ අකෝ මේ මනුස්සයා වෙන මොනවා කරද මේ අවුරුදු ගාණක් ළඟට ඇවිල්ලා මෙහෙම කරනවා කියන්නේ. උගද කිතෝ මොනවද බෝගාක් ළඟට ගිහිල්ලා වතේ හුතු හුතු කකා ඉඳලා ඊට වෙදී නරකද පොතක් පතක් කියවනවා ඊට වෙදී නරකද වෙන වැඩක් කරනවා කිය අරක පුංචි. පිටිචිකම් සම්පත්‍ති කරගතියක් සාසනේ දින සම්පත්‍ති කරගතිය. ඒකයි මේ දවසේ යෝගාවචර වැඩපිළිවෙලට කරන්නේ මම දැන් මම රාහුල් හාමුදුරුවෝ ගාට ගිය දවස්වල මේ මහාන වෙන්න වගේ අදහස් කළා. අම්පිටේ රාහුල් හාමුදුරුවෝ බොහොම උගතා. හරි හොඳයි. ඒ ශාන්ති කියනවා මේ ගිහිව ඉන්න කාලේ කිව්වේ මේ මහානකම කරන රහතන් වහන්සේ තමයි. පැවිදි කරන වැඩ ටික කරගෙන ඉඳ රහත් වෙන්න ඕනේ. ඒව නැතු කරන්න බෑ මේක. ඒ නිසා කොයි කෙනාටත් ලැන්දර කමන්නේ නැහැ කිව්ව රහත් කියලා ශක්ති ප්‍රමාණය වැඩ ටික වෙනවනම් කරන්න රහත් වෙලා ඉන්නවනේ රහත් වුණාට පස්සේ කොයිට වෙටි දෙයක්වත් නැහැ. ඔච්චරම තමයි. ඔය රහත් වුණා කියලා වෙනවනේ කරන්නේ. ඒ පුරුද්දාට බොම්මැටි ගා ගන්නවා, අතු ගා ගන්නවා, වැසිකිලි හොද ගන්නවා, ඉන්නවා. අර මම එක දවසක් රැ වෙලා කුරුණාගල බස් ස්ටෑන්ඩ් එකේ අන්තිම බස් එක ආවලු ඈත පළාතකට. ඉතින් පොඩි කනවලු සෙනඟ හරියට. හාමුදුර කෙනෙකුත් හිටියලු හාමුදුර සෙනඟ අයින් වෙනකන් හිටියලු හිටියලු එක මිනිහක ගණන් ගත්තේ රැසිලු බස් එකේ ගියාට ගන්න දැන් හාමුදුර ඉතුරුනවා. අර මිනිස්සු පොල්ලෙත් තෙලිලා ෆුට්බෝල් එකේ තෙලිලා ගියා. ඊට පස්සේ ඉතින් හාමුදුර වලට බලුව සෙනඟ 10 මාර 11 විතර වෙලා රැ වෙලා ඊට පස්සේ හාමුදුරු පාත්‍රය ගැලවලි වල අතන පීලා දාගෙන අන්දනකට එලාගෙන උදේකට. ඒ ආලම් කෙනෙක් ඇවිල්ලා ඩ්‍රැඩියුටි කරන කෙනෙක් වළු අනිත් ස්වාමීන් වහන්සේ බලන්න අපි මේ බෞද්ධ ලංකාවේ ඔක්කොමලා දන්නවා ඔබ වහන්සේ රණ්ඩු කරන්න එන්නේ නැහැ කියලා. ඉතින් ඔබ වහන්සේට කිසි කෙනෙක් සැලකුවේ නැහැ කියලා හම්බුනේ. ඇයි මහත්තුජි මොකද කියලා. ඉතින් බලන්න නෑ මහත්තු මං පන්සලට ගියත් මේ හඳනේ ලාගෙන තමයි බුදියන්නේ. මට ඒක වෙනසක් නැහැ. සාතර ගියා බෙන් පොළවේ මහපාර කොස් අරගෙන එළලා. ඕකේ සමය පුතේ මට මේක පුදිය ගත්තා පස්සේ මහත්ය ගණන් ගන්න බෑ. මේ මිනිස්සු කරපු දේ මට මාළුකු දෙන්නේ මේ මහානකම කියන්නේ ඕක තමයි. අපි කියනවා අනේ මෙතන මේ බෞද්ධ හිටියා එකෙක් මට සැලකුවේ නෑ මට ඉස්සරහට ආහුතුරු කියලා සීට් එකකුත් වෙන් කළා දෙනවා මා වඩම්මන්න තිබුණා නේද සුදුරිද්දක් කියලා තිබුණා නේද කීයෝ නම් රැට නොකා හිටි කණ්ඩ මේ යන්නේ අපි නොකා පුතින එකද ඕනේ තරම් කියාගෙනම තර ආහුතුරු කියලා නෝනා පන්සල ගියත් කරන්නේ සතුරේ රණ පුතිය ගන්න එක මෙහෙත් කරන්නේ මේ රාලහාමිට දුකයි. ආමුදුරන්ට දුක නැහැ. දැන් අක්විති රජකම හැම්බුණා. එච්චර තමයි. ආයෙ මේ රජුරත් එක්ක ඉන්නකන් එහෙම තමයි. ඒකෝර රජුරණත් වැඩිය තෙදින් ඉන්නවා. කතරානේ පාත්‍රය ගත්තා විකාර සිත් පිටුසුදා වැඩිය කෑව. ඇඳලා ගත්ත බුජිය ගත්තා. ආයෙ මොකද්ද තියෙන්නේ? ඒ ගතිය ගන්න බෑ. මේ ගතිය ගන්න බෑ වත පිළිවෙත කරන්න. ඒ නිසා ආගන්තුකයට සලකන්න ඕනේ බුදුන්තුරා. ඒ වගේම බුදු ගියට ගියාම පණ තියෙන බුදුහාමුදුරන්ගේ සලකන. දිනචරියාව තියෙනවනේ ඕක තමයි ඔටුන කියලා. ඕක පැත්තකින් තියලා රජකම් කරන්න බෑ. ඔය නිතරම ඔළුවේ දාගෙන ශක්ති ප්‍රමාණයෙන් කරන්න බෑ. තමන්න කරන්න තියෙන වැඩ ටික අය කවුරුත් ඇවිල්ලා අපිට මේ මේ තේර සම්මුති මහා තේර සම්මුති සිල්වන්තකම් අනමන මොනවක්වත් උන තමන් දන්නවා මේ කරන වැඩ. ගිහික මේදිත් මම හරියට උත්සාහ කරා ඒක. උත්සාහ කරපුවම යම් යම් බාධා තියෙනවා. ගීක මේවට කොක්ක වදිනවා. හැබැයි ඒත් කරනව ඇත්ත මන් දන්නේ. ඒ ඇත්ත සාමාන්‍යයෙන් ඉතින් ඔය හුඟක් වෙන් වෙලා ගත කරන්නේ වැඩේ මොකක්වත් නෑ අර ගත්ත සරල ජීවිතේ විතරමයි ජීවිතය. ආය වෙන මොකක්වත් නෑ. ඒ සරලකමේ ඉන්න. දා කුගත්ත හොඳට සල්ලි තියෙනවා. ඊටාම චාම්ම ගත කරනවා. හැබැයි ඒකට හොඳම තැන සිවුර තමයි. ඉඳගත්තර පස්සේ අපි කොච්චර නිර්හංකාර වුණා කාටවත් දොස් කියන්න බෑ. මොකද අපි ලොක්කා අන්තිමට විඳන් කරේ. ලොක්කා පෙන්නලා දෙන පාරයට සිවුරු කැල්ලක් අහුලා ගත්තා. රජකම පැත්තට දාලා පාත්‍රය අතර ගත්තා. අඳනෙලා ගත්තා, බුදිය ගත්තා. ඒකල උඹලට උඹලටත් මං කියන විතර වෙන්න පාත භෝජනේ දිනනවා, පාංශකූල සිවුර තියෙනවා, ගස් මුල් තියෙනවා, ඌති මුත්තු බෙදජ්ජ තියෙනවා. මේ හතර මම විශ්වාස කරලා දෙනවා. ඔන්න මගේ දෑව. උන් එහාට වැඩිපුර හදී උඹලා පෙර කරපු පිංගල හම්බෙච්ච දේ ඕක නැතුව ඕකේ ඉන්න බැරුව අර මොන සැපයකටවත් කැප නැහැ. ඕක තමයි සැප කියන්නේ. ඕක තමයි පදන. ඒක වතෙන් පිළිවෙතින් අඳුනගන්නේ හැම කෙනෙකුටම සැපසලසා දෙන්න හදනකොට හරි පිළිච්ච ගතියක් තියෙනවා. මොනවාද ජීවිතයේ ඉතිරි වන්දනා කරලා අම්මා පිටා දෙන්න කියලා පිටා හොදන්නේ නැහැ. ඒවා මේ අතුරු කරක් හොදන්නේ ඒ වගේ දේ. නෑ ඒකට ඒ තනිකර අම්මලා තාත්තලාගේ දෝෂේ. කතා දෙකක් නෑ. මගේ මගේ යාළුවෙක් කිව්වා ධම්මසරිත් ධම්මසරිත් තාන්තුරු ගිහි කාලේ ගියාලු යාළුවෙක් ගෙදර. යාළුවෙක් ගියාට පස්සේ මෝ ගෙදර ගිය ගමන් කලිසම ගලව දැම්මලු. දැන් සරමක් ඇඳගෙන ලංකට් එක ගාලා බිම දාලා කකුලෙන් ඇඟිල්ලෙන් උසලා එතන බුදුහාමුදුරු වදින බුදුගේ පේටිය උඩින් තිබ්බා. <laughs> ලංකට් එක. ගැවුවලු කන හරහා එක. යාළුවාට. මට අම්මා විල කරනවා අනේ පුතේ අපේ පුතා කලාතුරකින් ගෙදර එන්නේ හිතරක් වෙයිම ගහන්න එපා කියලා. ඒ ඒ දැම්මත් කමන්නේ පුතා මගේ. අම්මා වඳින බුදු ගේ උඩ දැමලු මම ලංකට එක මල්ලෙවල. ඉතින් අම්මා කියන්නේ එහෙ වුණත් කමන්නේ කලාතුරකින් දරුවා ආපු වෙලාවේදී ඒ ඇඳුනන් කම තමයි ධම්මසොනේ ධම්මසොනේත් එච්චර මේ වත පිළිත කරන එකක් නෙවෙයි. නමුත් උගේ තියෙන කමට උගහලා තියෙනවා යකෝ මේක කවුරු තම්ම වඳින එකනේ. යට ඇඳුමක් දාන්න වටින්නේ නැහැ නේ කියලා. යාළුවා මොනවා කිව්වද? යාළුවාට තේරෙනවලු. අම්මා ඇවිල්ලා කියලා නේ පුතේ. නේ යාළුවාට කියන්නේ මේ. අනේ පුතේ අපේ පුතාට ගහන්න එපා. කලාතුරකින් ගෙදර එන්න යාපිලා සතුටින් ඉඳලා ගියා. ඉතින් ඒකනේ අපේ අම්මලා තාත්තලාගේ එහෙම නැහැ. එහෙමන යාළුවටත් ගන්නවා මටත් ගන්න. තොපි තමයි මේක නැති කියන්නේ. ඒ ගෙවල් ලේ හුරතල් බෑ. ගෙදර සාමාන්‍ය කෝවිලක් පන්සලක් තමයි කොහොමද රකන්නේ. ඉතින් එහෙම නැතුව අම්මලා තාත්තලා එක දරුවයි හම්බ වෙන්නේ. අම්මයි තාත්තා දෙන්නම වදින එක දරුවට. ඒ දරුවා අම්මට අත හොදනවා. අපේ ගෙදර දරුවෝ 11 අප්පච්චි කියලා දෙන්න මට එකේ දෙන්නෙම නට ගානක් නැහැ මාත්තු කියනවා. කෙලින්ම කියනවා. අමුත් එක්ක ආවම කියනවා මට දරුවෝ 11 දෙනෙක් ඉන්නවා එකෙක් මැරිලා. මට ඔය එකෙක් මැරෙනවා මං ඔළුවෙන් පල්ලෙහාට ලෙඩක් ආවට ගණන් ගන්නෑ. ඔය හොඳටම මරනොත් මං ඉස්සෙල්ලා මට මේ හම්බ කරන්නයි මුංගේ වැඩ වලන්ටයි බෑ. ඉතින් අපි අර දුසින් ගන්න උනට ඇවිල්ලා තියෙන. ඒ නිසා කවුරක්ක ගන්න ගන්න පුළුවන් නම් කව බැරනම් කව. දැන් මම හිතන්නේ මම හැදිලා ඉන්නවා කියන අදහසෙන් මම මේ කතා කරන්නේ නැහැ හැදිච්ච කෙනෙක් ඇති මගේ. නමුත් ඒ ආවේ මොකද? ඒ දුකත් එක්ක ගියේ. දැන් නැහැනේ දැන් බෑනේ අම්මයි තාත්තා දෙන්නම රට රාජ්‍ය මාරු කරනවා ඊටම් බුදල් කරනවා ගිහලා කොහොම හරි දරුවට උගන්වනවා. ඌ ඊට පස්සේ බේන්නේ මේ කැනහිලි අම්මයි තාත්තා දෙන්න තමයි සභාවටවත් ගෙනියන්න විදියක් නැහැ මේ ඉඳලා ගොරකේෝ. මං ඉන්නේ යාළුවෝ එහෙම නෙවෙයි. ඒක අම්මා තාත්තලා දෙන්නාට කොල් කරනවා. ඒවා මේ හිතලා කරන දේවල් නෙවෙයි කෙරෙන දේවල්. අන්තිමට ඉතින් අම්මලා තාත්තලා අර දාචෝ වගේ හේවායෝ වගේ ඉස්සර පස්සර වැඩ ටික කරගෙන ඉන්නවා. අර විඤ්ඤාගේ වැඩේම අම්මගේ තාත්තගේ දොස් කියන එක තමයි කිසිම සදාචාරයක් නැහැ. වැඩගත් යාළුවෝ අඳුනන්නෙත් නැහැ. අපි ඈ කිසිම මේ අලුත් මේ සමීන සමාජේ මොනවාක්වත් ඇත්තේ නැහැ. මේගොල්ලෝ ආපුවම අපිටත් ඉන්න සමාජයේ මේ පිළිවෙලට ජීවත් වෙන්න බෑ කියලා හැබැයි ගස්තමනාව දෙන්න. නොකාන ඔබේ හම්බ කරා. නොකාන මේ හම්බ කරන්න. හම්බ කරලා ඉවරලා හම්බ කරන්නේත් ඔය ඔය බැනුම් ටිකක් තමයි. ඒ නිසා දරුවෝ දරුවෝ මට්ටමේ තියන කටයුතු කරනවා නම් ඔය වැඩේ වෙන්නේ නැහැ. ඒක සංඝ සමාජෙත් එච්චරයි. ඒ අර තේම් ක්‍රියාට ලොකු හම්දෝ ඉන්නකොට කියනවා අපි පුංචි කාලේ අපි කවදාකවත් සතපු දෙයක් පාවිච්චි කරන්නේ නැහැ. මම මේ ටේම්ස් ඇවිල්ලා අවුරුදු 27ක් වෙනවා මේ සේරම බුද්ධ පුත්‍රෙක් වෙච්ච නිසා ලැබිච්ච ලාභ නිසා කරන මිසක මට මොනම පිනක්වත් නැහැ. අපි බොහොම දුප්පත් පවුල් වල මිනිස්සු. අපි ලොකු හඳුරෝ තාමත් කරන සිවුරුපටිය ලණුවට අරගෙන බාල්දියට ලින්දර දාලා වතුරක් අරගෙන නාන එක තමයි කවදාකවත් ටැප් එකක් පාවිච්චි කරන්නේ එහෙම ජීවත් වෙන්නේ. ඉතින් අපිට තේරෙනවා මේ අපේ ගුරු හඳුරෝ හිටපු தත්තේ. නමුත් අපි ළඟ පැවිදෙන හාමුදුරුවෝ කියන්නේ මොකද්ද? අපේ තේම්ස් පන්සේ ලොකු හාමුදුරන්ගේ ගෝලී. අපිට પાස්පෝර්ට් එකක් කරන් දෙන්න. අපිට හර රටට යන්න ඕන. ඒකිනු පටන් අරගන්න. ඉතින් කියනවා මට මම කකුල් දෙක මෙතන ගම ගියා අනේ ධම්මජීව හඳුනේ මම මගේ ගෝලය හදලා ඇති කෝවා මයිල් ගන්නට. ඉතුරු වෙන්නේ අංගානට එක දිනේ තමයි. මොකද මේගොල්ලෝ එන්නෙම තේමස් පන්තිල ලොකු හඳුනගේ ගෝලය. එන්නෙම අර මොකද්ද එකක් දිහා බලන්න. ඒත් ඒ හඳුන හොඳටම දන්නවා ඒ හඳුන හැදෙන්නේ කොතනද ඒ ආමතුගේ ගුරු ආමතු කොච්චර වටපිටියත් සැලකුවාද කියලා. ඉතින් ඒ ආමතු සැලෙන්නේ නැහැ මේ මයිල් ගාන්න පැවිදි කරන්න සැලෙන්නේ නැහැ. එයා දන්නවා හිතින්නේ නැහැ මොකද ඒගොල්ලෝ එන්නේ මේ නිවනක්වත් සාන්තිපදයක් බලාගෙන නෙවෙයි. අපි පන්සල අපේ ආමතු අහවලා ඒ නිසා අපි යන්න ඕනේ කෙලින්ම ඒ මට්ටමේ. හැබැයි ඒ මට්ටම ගුණ ධර්ම සීල ධර්ම නැහැ. ඒක ඒ ගිහි පැවිදි සමාජ දෙකේම තියෙනවා. නමුත් මේ තියෙද්දි හැදෙන පිරිසක්. ඒ පිරිසට අනුකම්පාවෙන් උදව් කරන්න. ඒ පිරිස හරිය තාමත්ම පිළිවෙත් නැති තැන ඉඳලා මෙතෙන්ට එනකොට අඩුපාඩුකම් වෙනවා. අපි ඒකට හැදෙන්න ඕනේ නම් අපි පුළුවන් තරම් කරන්න තියෙන්නේ කොහොමඩක්වත් ওই ගමන ගඟට ගිහලට යන ගමනක් භාවනා වගේම ඒ හැදෙන කෙනාට අවස්ථාව තියලා ගන්න ආදර්ශය හොඳ කෙනෙක්ගෙන් ගනින් බහුජනතාවගේ ගන්න එපා. ඒකෙදි අමාරුයි ඒ නිසා කරගෙන යන්න කියලා ඒ කෙනාට පොඩි වැරද්දක්ම ගන්න බයින්ද නරකයි. හැදෙනකත් තියනවනේ යන්න අරින්න. ඒ නිසා අපිට තියෙන්නේ මේ පරාසය සැප පරිසරයක් දෙන්න. දුක් පරිසරයක් දෙන්න. මඳහත් පරිසරය. එයාට මනාපේ තෝරගන්න ගියාම සුදුසු කෙනා අල්පේච්ඡතාවේ දන්නේ කෙනා ඒ ගඟේ තිබුණාට ගඟට ඔබල මැටලන් හොදන්න යන්නේ නැහැ. ගඟේ වතු ටිකක් අරගෙන ඒකෙන් හොදලා වතු ටික අයින් කරලා තාම වෙලක් ගන්නවා මිසක් ගඟට ඔබ බව හොදන්න ගත්තොත් ඉතින් ඒකෙන් තේරුම් ගන්න ඕනේ. අතපිලියොතේ රඟට එහෙනම් අපි පේන පේන කාටත් පින් පැමිණි වීමේ එතනින් ගියාම සිළු ඥාතින් සිහිපත් කර ගැනීමෙන් අපි අපගේ ප්‍රාර්ථනා සිහිපත් කර ගැනීමෙන් අද දේශනාව ධර්ම ශ්‍රවණ සතිවාරය સમાપ્ત කරනවා.